ගාචර මහා සංඝරත්නය අවසරයි අනිකුත් වාදී පාඨක මාතෘ සම්බන්ධ කරගෙන අපි සතියක් පාසපවත්තන ධර්මදේශන ධර්ම සාකච්ඡාව සිනස්පාද පවත්තන ධර්ම සාකච්ඡාට අපින වෙලාව වෙන්න තියෙන්නේ මේක උදේ අතමාරතර 9 දක්වා පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ ධර්ම සාකච්ඡාවේදී විමුල් විනාඩි ස්වල්පේ සංස්කාර පිවිවස්ථාව සීපත් කර ගැනීමට ගත කරලා ඊගාවට ධර්මපද ගාතාවක් වාරේ පැමිණි චීකා ගාතාව ඉදිරිපත් කරගෙන අපි යුත් ධර්ම සාකච්ඡාවට ඉද ප්‍රස්තාව සලසා ගැනීම කරන්නේ. එතකොට ඒ සම්බන්ධ වෙන මේ අත්ංගේ අදහස් පරිදි සාකච්ඡා යුත් සාකච්ඡාවක් වඩපත් කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකේ දැනට අද ඊගාවන්ගේ වෙන විවස්ථා කීම සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ යෝගාචර දිනචරියාව ඉදිරිපත් කර ගැනීමයි. කාගේ දැනගැනීම පිණිස මම කියවන්න බලාපොරොත්තු වෙනවා.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිට විය යුතුය. අවදි වූ විගස අස්මින් නැගිට සිටුරු කිසි සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුනේ යෙදී නොසිෂ්ඨිනයක් කරගත යුතුය. බුදු වටන, අතුරු වටන, ගිලන් වැඩි හිටු වටන යන ආදී සුදුසු කල්හි යෙදී පිහිනන් හීල් දන් කිස් සඳහා බුදුන් වහන්සේට පොස් නොපමාව ඒවත් සපයා සිය කුටියට ආයුටි. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුම් නියත කිසේ යෙදී. පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් තිබූ පාත්‍රයේ තල්කේලා තැම්පත් කර තිබිය යුතුය. පින්ඳ පාත්‍රය සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන්ගත් සිටින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින් ගොස් අසුන්නල අසලදී මෙත්කමටාණින් නිතුව හැසිර මෙත්කමටාණිතු පිදුපිනිස හැසිර පිදු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු බුදුන් වහන්සේ වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ කුරුදු පවුන් නියදී පිරිවැවුම් පිරිවැසවුන් නැතහොත් ඉතුරු කාලයේ භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙත් යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුවදුක් සොයා පිසිනම් ගිලම්පස කිසු සාටා පිරිසුදු පැණි පිරිසුදු සිතින් තම අවසන කුටියට යා යුතුය. පෙර යාම අවසන් වනතුරු පිරිවාහන බණක් නැතොත් කමඨාණින් කල් ගෙවා අලියමඩ පෙර අවදි වෙමි සම්නිවාහන් කොටගෙන පැය 10ට නිදුවපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සම්නිවාහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත්ය කරුණ කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග පත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසරය ඇතිව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරක බව සීයේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය.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 කතාවක් මීට මැටලක් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙයදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්ප යන මේවා නොබිදෙනසේ එයියදී යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමද තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍ය කිසික් නැතොත් අනුන්නතන කුටියකට නොවැටි යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිජීල ගමනාගමන සූද්ධිය නිතර පැතිය යුතුය. අනෙකකට හිරියර වෙනසේ භාවනාවක් පව නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන්මෙද තමා ගුණවත්කම් අපංකම් වූ අදක්ීමක් ඔබට ඕනේ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු දෙක්මන් වේ සිතද තැන්පත් වේ. සිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට ඒ නුවණින් සලකා තමගේ යෝගාවචර කමිෂ්මත කොට සියයට නඟා එබඳු උදුරු මැඩලීමට සමර්ථක විය යුතුය. බහැර පිරිසිදුව රැකගනිමින් දස ධම්ම සුත, ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසකට කිහිප විටක් සලකමි. ඇතුළත පිරිසිදු කමින් දිය ඇතුළත පිරිසිදු කමද දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ පොදු මහත්වට හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමට පුරුදු තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලව හොඳට පිළිසිතුරක් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුක පැමිණෙන පැවිදි පින්වතුන්ට වත්තක් කීම ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහා නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතු වෙන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝග ඒ යෝගාශ්‍රම කතිකාවචේ සඳහා ලිසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරණයට යුගෙන හියදීම ඔබේ සීල පරිපූර්ණ උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කෙන්න ලියුම් ගන්න තුනවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පාසම ක්‍රමයේ පොතපත් පවා අධික කොට කසා ගැනීමෙන් බැලකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතියාවතට හා මෙමෙ ස්ථානයේ කතිකාවතට එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසු සඳහා වනු ඇත. එහිනේ ඔබේ හිතට වර්ධා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අපි කියවන්ට ඉදුනේ අපේ දිනචරියාව ඉතින් ඔය පළවෙනි අංකය સમાપ્ત වෙනවා බලාපොරොත්තු වෙමු. මෙතන පටන් අපිට නියමිත ධර්ම තම පාඨී ගාතාවක් ඉදිරිපත් කරගෙන සාකච්ඡාවට මාතෘකාවක් මතු කරගන්න. නම් පදේ අංකදී දුක්ඛල දුක් කෙලවර කරන සාර්ථක නාමයෙන් වහන්සේ අද සරත්මෝද දෙවගම අටිසංකාර වෘත්‍යස් ආචාර කුසලෝ කිය සතෝපාමුක්ඛං ලෝභික සංඝං කරෙස්සති අන්න අතිසංකාර උක්තියස ආචාර කුසලෝ කිය සතෝපාමුක්ඛාමච්ච බහෝ දුක්ඛං දුක්ඛ සංඝං කරෙස්සති වාක්‍යය පිළිසඳන කරපෙන් හා යහපත් හැසිරීමෙන් සතුට බහුලකටයක් හා දුක්ඛය කෙලවර කරන්නේ කිය කරන්නේ කිය අර්ථ පිළිසඳන කරතුන් හැත්තේ වන්නේය සමාලක් සිවුරු පිටු ඈඩ ඈඩේ අනායකක් බෙදා දී වැළපීම වශයෙන් හා තමා දැනගත් දහම් අනායකක් කියලා දීම වශයෙන් පිළිසඳර පැවැත්වෙන පැවැත්මෙන් යුතු වීමය යහපත් ඇතිවීමේ සූරේක් වන්නේය මනා ප්‍රඥේය සීකත්මේය භක්තිය සිග්මේය නොකසුබට වීමය දේහයෙන් සමාලක්යේ අනායකක් බෙදා දී වැළපීම වශයෙන්ද තමා උදත් දහම් අනායකක් කියලා දීම වශයෙන්ද මෙසේ ත්‍රිසංග ප්‍රවැත්වීමෙන් හා යහපත් ප්‍රයත්නයේ සූදතාවයෙන් උපන් සතත බහුලවට ඇති සුබ දුක් කෙලවර කරන්නේය නිවන් පතක් කරන්නේය ආර්ථි සංකාර වෘත්ති පිරිසන්දර සතසවන්න කතා හා පැවතුම් සත්‍යය ඒ ආනිච්ච පච්චංකාර ධර්ම පච්චංකාර වශයෙන් දෙව දැරුම්ය ආනිච්ච පච්චංකාර නම් සමානක් සිවුරු පිළි ඈදේ අන් අයටත් අතුකින් බෙදා දී සැරවීමය ධර්ම ප්‍රතිසංකාරණම් තමා දැනගත්හම් අන් අයටත් අවවාද වශයෙන් කුරුණින් කියා දීමය ආචාර කුසල ආචාරෙහි සූලකාය කාය ආචාරණම් යහපත්තේ හතරින් සිතකින් වක්තිවිලක්ෂේඤ්ඤ අවධාන වැඩිමෙහි යෙදී සිට නවතියක් වහන්දාගේ චෛතානුකූල ලෙස මේ 9 10 11 12 13 14 15 16 17 19 ගය වදාරා දේවහන්ද රාත්පල පිට වූ හේක නිදානය සදහන් ගාමතු මහවැසිය නවතියක් වහන්ද ආන්තිනම් ධනමෙහි පුරවරණවා ඉතුමත් වූ සෝනම් මිසේ ග්‍රහණින් වෙතේ ඔහු පෙරත් පටන ආවරණයක් කලපන කලපරන්නේ කුෂ්ඨන්න සෝනම් දැනෙමු එකල ඒ වන පවත්තම් පවෙහි වැඩ සිටින මහා රත්නයන් මහා තෙරුන් එයින් ගැන් බලාසා පැහැදුණු ඒ නිසා උන්වහන්සේ ළඟ මානව ගත පිළිවෙත ඇති දහම් වෙන උපස්තුවද ලැබෙතේ. සෝරතෙරුන්ගේ මෞස් මහ වයසි සිය පුතුන්ගෙන් බලාසන කරකේ මහ සංඝ ධර්ම දල දහම් හල් කරවලා කෑ සිය මාළිගයේ කෙල්ලක් පමණක් අවදා බොහෝ දිනා සමුගොස් බලාසනින් හිඳි. කලකටික නවසියක් පමණ පවන ස්වරමුලක් ඒ මහ වයසිගේ විසල්ගණේ ප්‍රාගන්වීමට අවසරයක් ලැබෙමින් සිටී. වර්ෂයේදී එකවරම නිසා ප්‍රමුඛ කිසි දවසක අවස්ථාවක් නොලැබුණි. වර්ෂයේ ගාමනක් මට කියුණා වසා විකාරයන් දුරු මාළිගයට වැඩිනාහ. ඒ දරුවත මාළිගයට යමුත් මරණාදාසෙන් සුරදේශව දහමහත්ව වේති ළඟින්ම ඉඳගත්තේ. කෙල්ල දහමහත්ව බරාසමින් හිදී වේතිගේ කරකට පොදුරා මෙසේ කිලි. කෙල්ල මෑණියනි බොහෝ කරු මාළිගයට වැඩ වරසති. වේති යන්න යන්න මාසක් වන්ට බාධා නොකරන්න. කෙල්ල නැවතත් නැවත නැවතත් කන්නේ ඔසේගේ කාන්ත මුදා මෑණියන් වතුරුණු තේදි සස්තනු හැරගත්ත උවැසිය යන්න යන්න නැවතත් එයි එන්න එපා සරු සියලු ධනය ගෙන ගියක් කම් නැත මම සියල්ලටම අදනා දහම් දරණය ලබමි මා රැකිය මරණාසාසින් නගමින්දි සොරදතුව ආපෝ මෙබල් කැනකීගේ ධනය පුරායනින් නිසා සුදුසුයි නිසා වහසොත් පුරාගත් ඒ ධනය ඒ ගණේ තිබුණසේ ඒ කන සම්භව කරු කනවල ගාමන්ත ගියේය. කරවලට සැලසුන සිට නාම වේතු නොනේවි කලම සොර නවතිය දෙනු ගාමන්ත ප්‍රඥාහ. සෝරකල් මහන්සේ වරවදාරා මුත්‍යම පින්නංගවද කරවුල. එවේලේ සොරදෙත්වා ඒතම් ඉදිරියේ මෞර්යයේ කන්න ලගයිව මෙසේ ගියේය. සොරදෙත්වා මානවකෙනි සමාවන්න සමාවන්න උරතිය කුමක් නිසා සමා ආයතින් නේද කුමක් කෙරෙහිද කරදැකිවා මා ඔබතුමීගේ ධනය කෑර ගැනීමට සලකා තොරන් වෙනායි හේතුවට අසා ඔබතුමී මාලිකාවට මරණාදාසින් නගමින් කරතිමි විටින් විට කෙල්ලයි කී වචන අසා ඔබතුමී කෙල්ල කලවා යීම නිසා දහම් ධනයෙන් සියලු ධනයට වඩා අගණීයයි කී නිසා ඔබතුමියගේ ගුණසලක අපගතනේ තිබූ තැන්වල සමා සමාතර ගැනීමට පැමිණෙමි කීවේය ඉවතිය ඕනට මෙච්චින්ම සමාව දුනි අසුර ඒ ස්වරු නවතියේ වෙනම තෝරකන් වහන්සේලා වහම නාම හදාරමුකට ලොකුමා වතපිරෙන්න ලැබුණා. ඒ 900ක් දෙනා වහන්සේ කවදාහන් ඉගෙන එක් මහා කරුණාවකට වැඩ වෙන වෙනම රුක්මුල්ලි හිමියන් නොපස්මත කවදාහන් වැඩති. ඒ 900 දෙනා වහන්සේ පෙරකල පිණතිය වෙති. ඒවටම එහෙම වැඩති බුදුරජාණන් මේ 900 දෙනා මහා වණේට වැඩ කවදාහන් සිට ලැබු අයුරු දැක්ක සක්කල වේදනා ඉදිරියේ වැඩ සිට කරන දේශනාවස්සේ මෙහි දෙස්තු නවරයන් වරවදාලසේක ඒ නවතිය දෙනා වහන්සේගේ චරිතයට අනුකූල පරිදි වදාළ නවරයන් මුල්ගයාසා සියක්ද දෙවනගයාසා සියක්ද තුන්වනගයාසා සියක්ද සතරවනගයාසා සියක්ද පස්වනගයාසා සියක්ද සවනගයාසා සියක්ද හතරගයාසා සියක්ද අටවනගයාසා සියක්ද නවනගයාසා පියාජන් මෙසේ නවතිය දෙනා වහන්සේම රහත් කළ ගන්නේ ඒක අන්න මේක අන්තිම ගාතාවද අපි කියන්නේ මේ නිදාන කතාව මේ ඉස්සලා නවපතාවක් අහලා තිනවා මේ ඉස්සලා ඇත්තටම සමානකර සැලේ ගන්න එකම නිදාන කතාව ගාථා නමයක් මේ අන්තිමකේ තියෙන්නේ පටිසන්තරය කියලා කියන්නේ මේ පිළිසඳර කතා එකිනෙකින් ප්‍රිය ඇහිම් බලලා ජීවත් වෙන එකේ වටිනාකම මේක සාමාන්‍යයෙන් මේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා නම් ආහන්න දෙයක් නැහැ පුදුමාකාර මේකේ අර්ථයක් තියෙනවා. නමුත් පැවිදි වුණාට පස්සේ ටික කාලයක් යනකොට අර තියෙන ප්‍රේමනාප ගතිය නැති වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වરૂපේ. ඒක විවාහකත්ව දන්නවා විවාහක ඉස්සෙල්ලා ප්‍රේමය ඊට පස්සේ ප්‍රේමය කියන්නේ. ඒක ස්වභාවය. නමුත් මේ සංස්ථාව පවතින්න ඕනේ. සංඝ සංස්ථාව පැවැත්වීම සඳහා සර්වතනදී වත් පිළිවෙත් යොදලා තිනවා මේ ඇත්තෝ ඊටවත් පුරන්න ඕනේ ඒ අත්තු මීටවත් පුරන්න ඕනේ සංඝයා කරේ කර යුතුවත් ඒක මේ කෙනෙකුට කරන ගෞරවයක් නෙවෙයි ආචාර්ය උපාධ්‍යවත සංඝයාගේ වක්තික කරන්න ඕනේ කියලා ඒ ටික කරනකොට නිකන් සාමාන්‍ය ඇසුරක් පවතින. ඒ ඇසුර පැවැතිලා හරි අමාරුයි. නමුත් අමාරුවෙන් හේතුව භාවනා කරනකොට ඇතුලෙන් එන මේ නුරුස්නා ගති නිසා ඇතුලෙන් එන දේක රස නැති ගතියක් එනවානේ. නීරස ගතියක් එනවා භාවනා කරන යනකොට ඒ එනකොට අර නිකන් මේ කටේට නිකන් බරක් වෙන්න පටන් ගන්නවා. බරක් වුණාට පස්සේ අත හැරියොත් මේක ද්වේෂය උගාවක් නැගලා දීලා භාවනාකට ගොඩක් පාදා කරනවා. මේ වතක් වශයෙන් කළ මේ කරගෙන කරගෙන යනකොට අර මේක මේ කෙලෙසයක් උත්තිරික වෙහසක් නෙවෙයි කියලා දැන් මේ ධර්ම සාකච්ඡාව කියන්නේ කියන්නේ පස්සේ කතා කරන්න ගියා නම් මේක මේ ධර්ම ඉන්නවා කියන්නේ ධර්ම සාකච්ඡාව කියන්නේ එයා දන්නවා අද ධර්ම සාකච්ඡාව. මේ ඉතින් ඒක හරි අමාරු මේක සාමාන්‍ය තෙරුණාශනමක් වෙනවයි කියනකොට අවුරුදු 20ක් 20කට තෙරුණාශ කෙනෙක් කියන අපි සලකන්නේ කියන්නේ මේක ථේරවාදී කියලා කියන්නේ 20ක් ඉන්නවා කියන එක දේශනා. ප්‍රවිද්‍යාවකට ගිහිල්ලා ඒක සංඝ පිරිසක් එක්ක මොකද ගමනට බාධා වන්නයි පැමිණෙන්නේ. පිරිසක් එක්ක ඉන්න ගියාම කටයුතු කරන බාධා පැමිණෙනවා. නමුත් නැතුවත් බෑ. නැති වුණොත් වෙන්න වෙන්නේ අපිට ගිහි සම්බන්ධ කරගන්න තියෙනවා. එහෙම නැත්නම් රාජරාජ අමාත්‍යත් එක්ක සම්බන්ධ කරගන්න. ඒක ඊට වඩා භයානකයි. ඊට වඩා අර දක්ෂිනේ වැඩ කරන සංඝයාත් එක්ක ප්‍රියහිම් බාලා බාලා ජීවත් වෙනවා කියන එක ඒක වතක්. එහෙම නැත්නම් ඒ පුද්ගලයා සුවඳ නිසාවත් ලස්සන නිසාවත් ලාභ නිසාවත් නෙවෙයි. මේ තව සංඝවන්තනම ඉන්නේ ඔච්චරයි. ඔයගොල්ලොත් එක මේ කටයුතු කෙරෙන්න ඕන කියන එක මේක මේ ආධුනිකයෙකුට තේරුම් ගන්න අමාරුයි. ආධුනිකයෙක් කියන්නේ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද යාළු කරගන්නේ කියලා. යාළු වුණාට පස්සේ තියෙනවා නාඩත්තු කරන්නේ හරි අමාරුයි. මේ නිසා ਸਰවඥාසිකේ ගුණයක් තියෙනවා මේ ගමන හරි දුෂ්කරයි. මොකද ගමන කියලා කියන්නේ අපි දකින පුද්ගලික මේ එක එක වස්තු වල තියෙන ආධුනික ආවේනික ස්වභාවික ලක්ෂණ ඉගෙන ගන්න එක විද්‍යාවක් තමයි. ඒක විශ්යක් දිගට යන්න පුළුවන්. ඕනම වස්තුවක මේ විස්තර හොයන්න හොයනකොට බහුසුත භාවයේ එන්න එන්න මේ වස්තුන් අතර සමතාවය පේන්න පටන් මේ වස්තුන් අතර තියෙන පොදු ලක්ෂණ පේනවා. පේනිච්ච ගමන්, පේන පටන් වෙච්ච ගමන් මේ වස්තු දෙක තියෙන රස දෙක නැති වෙනවා. අරකට වැඩිය මේක හොඳක් නැහැ. ඒකත් එකයි මේකත් එකයි. වෙච්ච ගමන් ඒ කියන්නේ මේක බලුවම නැක් වඩපත් වෙනවා. මොන්න තරම් වටින වස්තුවක් වුණ දෙක අතර වෙනස නැති වෙච්ච ගමන්. කොටිම මේ රූප ලක්ෂණ, නාම ලක්ෂණ තියෙන නැත්නම් රූප ලක්ෂණ පට ව්‍යාපෝ තේජෝ වල තියෙන වෙනස්කම් මේ වෙනස්කම් නැතුව ඔක්කොම ඇතිවීම නැතිවීම පේනකොට ඒක මොකක් කරන්නේ කොහොම කරුවා නිබ්බිදාම තමයි ඒ කොහොම කරවක නිරතයක් නිරසයක් පහල වෙනවා කම්මැලිකමක් පහල වෙනවා ඒකාකාරීකමක් පහල වෙනවා ඒ ගතිය බනහල නැති මේ වගේ සාකච්ඡා කරන හිතන්නේ මේ වස්තු වල දෝෂයක් කියලා ඉස්සර මෙච්චර ලස්සන තිබුණු වස්තුව දැන් නිරස වෙලා දිවිලේ දකින කුකුලායේ කර්මනේ වගේ නමුත් මේක ධර්මතාවය තුළින් ඇතුළෙන් මේ තණ්හාව අනිත් පැත්ත හැරෙන හැටි. මේක ආස කරපු වස්තු වල ගන්න දෙයක් නැහැ. අනිසංකන දෙයක් නැහැ කියන්නේ ඔය දෙයක් නැහැ දැක්කට එනකොට වස්තු වල හැපෙනවා. ඒක නැති කරන්නම් අපි හිතන්නේ වස්තු වල එදත් දෝෂයක් තිබුණේ අදත් දෝෂයක් තිබුණේ අපි මෙව මේ ආඩ මේ ආබන්දලා සලකලා එදා හොඳයි කිව්ව දැන් නරකයි කිව්ව මගේ හිතයි වෙනස් වෙලා තියෙන්නේ කියලා අර බාහිරයට එන ද්වේෂය ඒක නීරසකමක් විදියට එන්නේ බයක් වශයෙන් ඉන්නේ අසරණකමක් වශයෙන් ඉන්නේ ඒකාකාරීකමක් වශයෙන් ඉන්නේ අන්න ඒක කපා ගන්න නම් බුද්ධ රත්නයේ ඒ ගෞරවය එහෙමම තියෙනවා ශ්‍රද්ධාව තියෙනවා ධර්ම රත්නය කියන්නේ මේ මට බණෙන් භාවනාවෙන් අව ධර්මයෙන් ආපු ලෙඩක් කියලා ධර්මෙන් කරා වෙලක් බෑ ධර්මේ හරියනවනම් නීගතකම ඉන්න ඕනේ සංඝ රත්නයේ වශයෙන් මේ සංඝයා කිසිසේත්ම තමන් බලාපොරොත්තු වෙච්ච ඒවා කරන කෙනෙක් නෙවෙයි මේ නිකන් මොනවදෝ කර කර ඉන්නවා මගේ වැඩවලටත් බාධා කරනවා අතෙත් කබර කටෙත් කබර මේ මදුවට මටත් කබර කරනවා වගේ තමයි පේන්නේ ඒක හිතන්නක මේ සංකරද්දේ දෝෂෙ නෙමෙයි භාවනා කරන තමන්ගේ mati තමන්ගේ mati මතාන්තර වෙනස් වෙන නිසා ඒව එන්නේ කියලා සංකරද්දේ කිරේ ප්‍රතිසංකාර නැත්තම් අනිවාර්යයෙන්ම ගමන බාහිරයට දොස් කියලා ගැටිලා ඇතුළත ගමනේ හේමම නතර වෙනවා අනික ගමන මේ ලී කුණ්‍යක් නරකොටේ හීර වුණා වගේ හීර වෙනවා. මොනම දෙයක් කරගන්න බැලුව හීර වෙනවා. ඒතර ගිහි ලෝකෙත් නැති වෙනවා මේ ලෝකෙත් නැති වෙනවා ආධ්‍යාත්මික විද්‍යාව සම්බන්ධයෙන් කවුද කතා කරන්නේ? වෙන පොට්ටක් ඉඳලා විනාඩි 5ක් ගෝල්ලක් දෙන්න කියලා. අපි මේ කනෙක් කරලා කනෙක් කරුවාට පස්සේ විනාඩි 5ක් ගෝල්ලක් දෙන්න කියලා. ඉන්නේ කිව්ව කතා කරන්නේ නැහැ කියලා. අද රටන පින්කම් ඔස්ට්‍රේලියාවේ ඉඳලා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. දැන් කියනවා ආයේ මේ හෙට රටන පින්කම් අද ලෑස්ති වෙනවා. ඉතින් මේ මේක නිසා සරුවචන ගුණයක් තියෙනවා සුගත ගුණය කියලා. සරුවචන වහන්සේගේ සුන්දර වූ ගමනක් තිබුණයි කියලා. සුන්දර වූ ගමන කියලා කියන්නේ මේ අපිට වගේවත් පහසුකම් තිබුණේ නැතුව මේ එන දුෂ්කරතා, මේ එන වෙහස මකාගෙන මේ ගමන හිනහල් වෙ ගිහිල්ලා තියෙනවා. සුන්දර වූ ගමන මේ කිසි කෙනෙකුට දොස් දැක්කේ නැහැ. මේ සංසාරේ දෝෂ මට මේ පේන්නේ ඒ පේන වස්තුවත් එක මට ගැටෙන දෙයක් නෑ දකින්න ඕන කරලා තියෙන්නේ එකම දෙයක් තියා එකම පිරිසක් එක්ක වැඩි කල් ඇසුරු කරනකොට ඒකේ රසගතිය අඩුයි. ඒක තමයි තණ්හාව දුරු කරනවා කියන්නේ. තණ්හාව ඇති වෙනනම් රස ඉරියව් මාරු කරන්න ඕනේ වස්තු මාරු කරන්න ඕනේ පිරිස මාරු කරන්න. ඒකයි හොලිවුඩ් නිලියෝ නිතරම කතා කරන්නේ. ඉතින් ඒ ඇත්ත. අහකට වැදගත් ඒගොල්ලන්ට ඊටමන ගෙනියන්න බෑ. හැමදාම මේ විවාහ ජීවිතයක් කරන්න බෑ. බටහිර ලෝකේ හැමදාම ටොරන්ටෝ වල ප්‍රධාන කතාවක් තියෙනවා කාලගුණය කියන එක විශ්වාස කරන්න බෑ රස්සාව කියන එක විශ්වාස කරන්න බෑ ගෑනි කියන එක විශ්වාස කරන්න බෑ ඕනම වෙලාවක මාර්ගවලට ඇතුළේ ඉන්නවා හැම වෙලාවෙම කාර්කේ කුඩිය තියාගෙන ඉන්නවා ඇහුවාම කියන්නේ මේ ටොරන්ටෝ ක්ලයිමේට් එක ෂුවර් නෑ ගෑනු මිනිස්සුලනේ මොනවා ඇහුණා කිසිදෙයක් කල්පනා කරන්න දික්ක සාදුන වෙන කෙනෙක්ට ඒක තරහ වෙන්න දෙයක්වත් නෑ මේ ලංකාවේ ජීවිතේ එතන ටිකක් ඕක නිකන් වුණා වගේ හිටින්නේ අනිත් ඔක්කොටම ඒකේ වගේ ඒ වගේම මේ රස්සාව එකම කම්පැනි වැඩ කරනවනම් මාස 6න් ආයත අඩුවානේ ডিপার্টমেন্ট වශයෙන් හො වෙනස් කරන්න. වෙනස් කරන්නේ තු අවුරුදු 20ක් එකම ডিপার্টমেন্ট එකේ හිටියොත් টොප් රෑන්ක් එකෙක් වෙන්න පුළුවන්. ඔක්කොමලා කියන්නේ මේ මිනිස්සයා කිසිම වැඩක් බැරි කෙනෙක්. වැඩ පුළුවන් නම් මාරු කරන්න. ඉතින් ওই දෙකම වෙලාදී මේ දුක බුදුහාමුදුරේ දේශනා කරන මේ ඉරියව්ම ආරු වෙනවා. පුද්ගලයන්ම ආරුවෙන් සහ වස්තු මාරුවෙන් වහන්න හදනවා. කරන්න බෑ. පුදුජනාදීකට දෙන උපමාට එකම දේ පුළුවන් නම් දකපන්. එකම දේත් එක්ක හිටපන්. ඉන්නකොට එපා වෙනවා. ඒක එපා වෙන එක තමයි කියන්නේ සංසාරේ තණ්හාවට කියන්නේ. අපිට ඒක අපිට හැමදාම දෙයට ඉන්දියාප්පන් දුන්නොත් ඒක හරි. ඒක මාරු කරන්න. මේ වෙනස් කිරීම තමයි බුද්ධජනකෙන් පෙන්වන සංසාර දුක පවතින දේ තමයි මේ දේවල් මාරු කරන්නේ. ඒක තමයි අද සංකර ලෝකේ විශේෂම අපි ගත්තා පිළඳන්නේ ප්‍රකාර දිහා බලන්න. අපි කොච්චර මත් කරනවද කියලා අලුත් අලුත් නවනිකයන් කියලා මොකක්ද කරන්න හදන්නේ? අපි තණ්හාව පෝෂණය කරලා අපි තණ්හාව මේ උපදාලා ආයිත්තම් කරලා කිනලා දෙන එක. ඒක බටහිර ලෝකේ කියලා කියනවා මේ ලෝකයේ පවතින මේ මේ කටි ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ ජීවත් වෙන ඒ ආර්ථිකය තමයි ඒ ඒ කටගොරුදි තමයි ඒගොල්ලෝ කියලා දෙනවා. ඇඳුම් මොස්තර ගැන බලන්නේ කියලා. එක අවුරුද්දකට ඇඳුම් මුස්තරේ දෙතරයක්වත් වෙනස් වුණේ නැත්නම් ඒ පරිසරයේ ගොරකේ මැට්ටෝ කිසිම නෑ ප්‍රගතියක් කියලා කියන්නේ. නිතරම ඇඳුම් මුස්තරේ මාසේ අවුරුද්ද දෙතරයක් වෙනස් වෙනවා නම් එහෙනම් බොහොම ප්‍රගතිශීලී නිතරම මොහොතර බලනවා. ඒ කියන්නේ එක මොහොතරයක් කොච්චර තුච්ඡද කියනවනම් මා කායකට වැඩි තියෙනවා. ඊගා මොහොතරේට අර තරම්ම වේගමක් ආයතරක අපි මොඩ් වෙනවයි කියලා. අපි යන සමාජයත් එක්ක ඉන්නවයි කියලා මේ ඇති කරලා තියෙන විකාර තමයි අපිට මේ සම්ප්‍රදාන කුල අපේ සිංහල මනුස්සකමයි බුද්ධාගමයි ඔය බටහිර ලෝකයේ දිකට තියෙන වෙනස. අපි අකමැති වුණත් කැමැති වුණත් ඉන්නේ අපිට මේ එක පිරිසක් එක්ක ඉන්නකොට උඹන දෙකින් තත්ත්වේ වෙන නිසා. ඉතින් අපේ සිංහල තාක්ෂණයේ අවුරුදු දවසට බුලත් දීලා වගේ. අර බුලත් කොලෙන් අර පරණ අවුරුදු තියෙන අඩුපාඩුකම් අකාරණ තියෙනවා තමයි. හිතේ නමුත් කමන්න වැඳලා අදවෝ කරනවා. දැන් ගුරුනාට කොච්චර වෙන්නත් හන්දවට කිල වැඳලා සමාව ගන්න. බුදුරජාණන් වහන්සේ ගල් ගල් පිළිමේ වුණත් කායේන වාචා චිත්තේන කිය කියා කොක්කොටාන වගේ වැඳ වැඳ හරි යටහත් පහද දෙතිබ්බේ නැත්තම්. මුල් මුරුද්දන්කම ආවොත් එහෙනම් ඉතින් කවදාකවත් එකක් කියගේ විපස්සනා නැහැ. විපස්සනා අල්ලන මිනිහා මේ ගුණ වැඩෙන්න වැඩෙන්න පුළුවන් තරම් නිහතමානීව මේ පිරිස නිවන් දකින්න මට ඕන ඒ පිරිසත් උත්සාහ කරන පිරිසක් නම් ඒගොල්ලෝ කරගත්තා වගේ. කරගන්න දෙ කර්මානුට වෙතුනේ. මම ඒගොල්ලොත් එක්ක ගැටුණොත් ඒගොල්ලන්ගේ දෝෂෙ නිසා හෝ මගේ දෝෂෙ නිසා අනිවාර්යයෙන්ම මගේ දෝෂ කරගන්න. ඉන්නේ ඒක නැතුව ගමන් කරන්නේ තමයි සුගත ගුණය කියලා කියන්නේ කිසි තැනක කිසි කෙනෙක් එක්ක නැහැ. ඒ අත්තගේ ගුණ හරි නෝන හරි ඒගොල්ලෝ කාට තිබිච්චා මයිත් එක දිනේ මෙන්න මේ සම්බන්ධය එච්චරයි. ඉන් එහාට මම කිසි දෙයක් වල කියන්නේ නැහැ කියලා. ඒ බුදුහාඳුරන්ගේ සුගත ගුණය උඟක් කරාගෙන සුන්දර වූ ගමන් නැත්තා කියලා විස්තර කරනවා. නමුත් හිඟාවිවි ගමන් කරවෙන්න කෙනා කියලා මං කියන්නේ. කොච්චර දුක් කරදරාවක් සතුටින් මොන දෙල හිනාය. ඒ වෙන ජීවිතේ කියනවා මේකට යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් මෛත්‍රියෙන් යන්න පුළුවන්. මෛත්‍රිය යනවන පැමිණි දුක් පැනිරහයි කියන එක ගන්න. පොලියන්න කතාවේ තියෙන විදිහට you must try to find a reason to be glad under any circumstances. ඕනම සිද්ධියක hina වෙන කාරණාවක් තියෙනවා. ඕනම සිද්ධියක හාස්‍යයක් තියෙනවා. ජීවිතේ සුන්දරත්වයක් තියෙනවා. අනේ සුන්දර පැත්ත විතරක් බලපන්, නරක පැත්ත බලන්න එපා. බුදුජානනාතික වචනේ කියනවා සුබ පරමාභික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමේ ඉදපඤ්ඤස්ස භික්ඛුනෝ උත්තරින් අපට විඥාතයි. අනේ මේ මේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුව නිවන් දක්නාතෙක් සංසිද්ධියේ සුබපත්ත විතර පල්ල ජීවත් වෙනවා නම් එයාට මම කියනවා මෛත්‍රී සයිකෝ කියලා කියනවා. අසුබ බැලිලා තමයි පත්‍රය කරා මානු පළවෙනි පිටුවේ අන්තිම පිටුවේ නිකන් උදේට හැන්දලකට කෙනෙක් එක්ක නගේ කුක්කා. රජවරු මොකද කරපු කැත වැඩ, ආණ්ඩු කරපු කැත වැඩ, රයිසයිස්ටි කරපු කැත වැඩ, හොරු කරපු කැත වැඩ සේරම තියෙනවා. ඉතින් අපිට ඒක නිකන් මාළුවකට දාන පස කැවිල්ලක් වගේ, කට ගැස්මක් වගේ නැතුව බැරි වෙලා. ඒ තරම් අපේ හිත මේ තුච්ච දේවල් අහන්න පුරුදු වෙලා. පත්‍ර බැලුවේ නැත්තම් ඉන්න බෑ. රේඩියෝ එකකින් හරි කමන්නේ කාගාරේ ගුණ කන්දලක් අහගත්තේ නැත්තම් ඒ අර බත් වලට මේ පරි පරි මාළුවකට ගන්න උමල් කරගන්න නෑදුවා. ඒ තරම් අපේ හිත කුණු හොයලා පුරුදු වෙලා. ඒ වෙනුවට හොඳ පැත්ත බලන්න ගත්තොත් ඔය පත්තරේක හොඳ විතරක් දාලා බලන්න එක පත්තර පිටපතක් මේ කියන එකක් නැහැ. කවුද කියන්නේ? කවුරු කියන්නේ නැහැ දන්නව හොඳ බව දන්නව නමුත් නරක ටික තියෙනවනම් ඒ කියලා තියෙනවා පස්සේ ජෝතිජාතිව මරපු මේ අපරාධකාරය රජ අවුල අල්ලගෙන තියෙනවා. අල්ලගෙන මේ මිනිස්සයා ප්‍රසිද්ධ වේදිකාව කන්නක්කට බෙල්ල කපලා තිනවා ගිලට් බ්ලේඩ් එකේ මිලිමීටර මිලිමීටර බස්සලා තියෙනවා. බෙල්ල මිනිහා බැලලා මේක බලන්න ලෝකෙ වැඩිම සෙනඟක් එක තැනක තිබුණා. ඒකෙක් පණ පිට කපනවා වෙන්න. ඒවයක් තියෙනවනම් ඕනි ගානක් ගෙවල යනවා. ඒ තරම් අපි මේ පෝෂණය ලැබෙන ද්වේෂය. මෛත්‍රිය කියන එක පැත්තක දාලා හොඳ වැත්ත බලන්න. නැත්නම් සතියෙන් කියනවා ඉදිරියට ඉදිරියපත් වෙච්ච දේ හොඳ නරක බලන්නේ නැතුව මෙහෙ කරන්න. හොඳ නරක බලන්නේ නැතුව සතුටුමත් වෙන්න කියලා. හලෝ දරුවන් සරණයි ඒවා ආයතන වෙනවා මේ සම්බන්ධ වෙනවා. ආ හොඳයි ඊයේ කී අපිට පණිඩයක් ආවා ඒකට කටින පිංකම් නිසාද සම්බන්ධ වෙන්නේ නැති වෙයි කියලා ඒකයි අපේ මේ අඩුපාඩුව සිද්ධ වුනේ. ආ හොඳයි අපි එතකොට මේ මේ ධර්මපද ගාථාවක් එක්කයි සාකච්ඡාව යන්නේ අපි මෙල්බන් නගරේ දැනගැනීම සඳහා අපි මේ ගාථාවේ අර්ථයයි ගාථාවේ නැවතත් කියවනවා ඈ ධම්මපදයේ විස්වාද විස්වාද විභාග කියන දුක් කෙලවර කරන තැනක නවතිය පහන්ද ආරබ තවත් නවර දෙවරම අතිකාන්තා අතිකාන්තාර උච්චස්ස ආචාර කුසලෝතිය සතෝපාමුච්ච බහුලෝ දුක්ඛ සංසං කරිස්සති අන්වය අටිසංකාර මුක්ති අත්ත ආචාර කුසලෝතිය සතෝපාමුච්ච බහුලෝ සං දුක්ඛ සංසං කරිස්සති ස්වාචය පිළිකවර ප්‍රත්‍යයෙන් හා යහපත් හැකිරීමේ සතු සතත බහුල කොට යත්තා දුක් වේලාර කරන්නේ කරන්නේකි අර්ථ පිළිකවර කාතු නැත්තේ කන්නේය සමානක් තේරු තේරු ඈගේ කණ්ණායක දෙගාදී වැරදීම වශයෙන් හා අවාදනක දහම් කණ්ණායක කියාදී වශයෙන් පිළිකවර ප්‍රත්‍යයෙන් ප්‍රයත්නයේ යෙදු වීමය යහපත් හැකිරීමේ චූරේ කන්නේය මනා පැවැත්මෙහිද තිරැත්මෙහිද වක්තියේ කිරුමෙහිද නොපසුබට වීමය ඒ හැටියේ සමාලබ්ධේ අන් අයටත් බෙදා දී වැඩමින් වශයෙන් තමා උගත්හා මානායක ක්‍රියාදීන් වශයෙන් මේකේ පිළිසකට වීමෙන් සහ යහපත් කරත්තේ තීව්‍රතාවයෙන් උසන් සතුට බව බවලකට ඇති ඔබ දුක් කරවල කරන්නේය නිවන් පතක් කරන්නේය පටිසංසාරේ බුද්ධි පිළිසංගර ඇත්තාය අක්කොසොද වඩන කතාහ දවතුන් ඇත්තාය ඒ ආනික ප්‍රතිසංසාර ධර්ම ප්‍රතිසංසාර වශයෙන් දෙවදාරුන්නේ ආමික පක්ෂාන්තරයන් සමානක් සිං සිංහිතාදී අනය අතුලින් බෙදාදී වැරදීමය ධම්ම පරිසංකාරණම් තමා දැනුගත් දහම් අනයක අවවාද වශයෙන් කුරුමි කියාදීමය ආචාර කුසලෝ ආචාරෙහි සූරතා ඇත්තාය ආචාරණම් යහවත් සේ හැකලින් කෙල්කටින් වස්ත්‍රිය කිරීමය කමඨාන් වැඩිමේ යෙදිරි නැවතියක් පහන්දාගේ චරිතය චරිතානුකූල ලෙස මේ අතරමේ 9 10 11 12 යන නවගය වදාරා ඒ වහන්සේ රහත්ඵල පීඨෝ තේක. දැන් මේ කටන මේ සිග්නල් එකකට තමයි. නිදානේ නෑ ඒක අවශ්‍ය නැහැ මේ මූලික කරුණු ටික ගත්තොත්. ඉතින් මේකදී අපේ මේකට තියෙන අපේ ශාසනික නිදර්ශන ටික ගත්තොත් තේරෙන්නේ මේ මේ පිළිසඳර කතාව කියන්නේ තමයි ඒක පිළිසත් එක්ක මගේ පිළිසකේ මතේ නේක කතා කරන්න යන්න එපා. මගෙන් පිළිසට විහිදුදී. නැත්නම් මගෙන් සංඝයාට වෙන්න ඕන. මගෙන් ධර්මයට වේතු දේ, මගෙන් බුදුන්ට වේතු දේ පිළිබඳ විතරක් හෙව්වොත් සුභ පැත්ත බලන්න පුළුවන්. මෙච්චර වෙලා බුදුහාමුදුරට මම මේ ජීවිතේ පූජා කරා මට පින්ඳ පාදිකවත් බුදුහාමුදුර දෙන්නේ නැහැ. මට දිනුලක්වත් බුදුහාමුදුර දෙන්නේ නැහැ කියන පටන් ගත්තොත් ඒ කියන්නේ පැහැදිලිවම දන්නවා. මේ ඕක නෙවෙයි ධර්මතාවය. ඒ වගේ මෙච්චර මම ධර්ම ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා. ඒ විදිහට බැරි වෙලා හරි මේ පැත්තට හේතු හිතුවොත් කත්තාකවත් ගමනක් නැහැ. කරත් ඉස්සරහට දාලා ගුණපසක් කරනවා. ඉතින් මම සංඝයාට මෙච්චර උදව් කරන මට සංඝයාට මේ කිසි දෙයක් අනුකම්පාවක් නැහැ මොකක්වත් නැහැ කියලා. කිතුමන කාවන එතනම හිතා ගන්න ඕනේ මම පටලවිලා. එහෙම නැතුව කෙනෙකුතුමා කිව්වා වගේ උඹෙන් රටට වීටුදී රටෙන් ඔබට වීදේ හිතන්න. එහෙම කියක් වෙයි ඇමරිකන් කාර්ය හැම කෙනෙකුටම උඹෙන් රට වීදේ හිතපන් මම ඒකට ජනාධිපතිතුම කරන්න වැඩ කොට රට කොට ගන්න. හැබැයි රටෙන් ඔබට මේ දේ හම්බ වෙනවා හිතන්න ඕන මට බලන්න. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේක තේරවාදී අවුරුදු 2500 තුළ මෙන්න මේ වගේ සාර ධර්ම එකතු වෙලා තියෙනවා. මොකද්ද? අපි කාට හරි යමක් කියලා දෙන දවස් තමයි ඉගෙන ගන්න. ඒක හොඳටම ගුරුවරු දන්නේ. Taman දන්න දේ කර්මන හිතුවොත් මේ ඔක්කොම දන්න දන්න දේ හම්දාගෙන ගන්න බෑ. අදෝ තෙරුවන් තරණයි. සමහරවිට ඉස්කෙනෙක් පුදාගෙන ඒ ඒ මේ මේ ස්වරූපයි මේ ලයින් එකේ දුන්නා තමයි ඒ නිසා ඉවලක නාම ඈ. හොඳයි අපි මේක අපි කතා කර කර හිටියේ මේ අපෙන් අපෙන් යෝගාවචරයේ වශයෙන් විය යුතු වත් පිළිවෙත් පැවිද්දෙක් කියලා ඔබ මේ නියෙක් වේවා ඒක කටයුතු කරනකොට පැහැදිලිවම අපට රටෙන් හෝ ත්‍රිවිධ රත්නයෙන් හෝ සත්‍ක්මචානින් වහන්සේලාගේ වෙන දේවල් ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් ඒක පැහැදිලිවම වටක් පිටක් පිළියක් වඩපත් වෙනවා අපි ඒත් අන්න කලිය කල්පනා කරුවොත් දවස කල්පනා කරලා ඉවර කරන්න බැටන බැහැ. ඒකේ කරලා ඉවරනාට පස්සේ අපි හිතුවට වැඩිය පුදුම සෞඛ්‍යකුත් පුදුම මානසිකත්වයක පුදුම ගැණේකුත් කරනවා. මෙහිදී මම ඉගෙන ගත්ත දේ තමයි ඔය අපේ කටුකුරුන්ගේ ඥානංශාද හැමදාම අපි විශේෂ වශයෙන් හදනකොට අපි කරන්නේ හැම වෙලාවෙම ඒ ශාන්සලාට කරදර දාන එකයි ප්‍රශ්න දාන එකයි. ඒක ඒ ශාන්ති කියන්නේ මොකද්ද? ඒ ශාන්ති කියන්නේ මම ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ. මේක තමයි මම උගන්විය යුතු පාර කියලා දන්නේ ශිෂ්‍යයා දෙන ප්‍රශ්නේ හැටියට තමයි. ප්‍රතිශා කවදාකවත් අවිල්ලෙවිලා මේ වාසියක් කෙරෙන්නේ නැහැ. එයා දන්නේ උනත් අම්මගේ තන ඉල්ල කිරිබොන්න දන්නම සක පොඩි එක අම්මට සම්භාෂණයක් දෙන්න හරි සත්‍ය දෙන්නක් දෙන්න හරි පොඩි ඒවා දන්නේ නැහැ. උඩ පුළුවන් තියෙන කිරිබොන්න විතරයි. බොන තාලෙන් කර ගන්න ඕනේ පොඩි එකට ඕනේ මේකයි කියලා. පොතේ නැහැ. ඒ නිසා මම ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ. ඒ වගේම ඒක හාමුදුරනේ කොක් මහන්සිලා අන්තිම මෝඩ නැටි ශිෂ්‍යයෙකුට පාළු ගන්නවලු. මොන්නම තාලවල කඩපාඩම් හිතින් ඉස්සතලු කරන්නත් බැහැ. ඉතින් අර එයාගේ අනිත් වැඩගත් කෙනෙක් ඇවිල්ලා බලාගෙනලු උගන්න මේ තාත්තේ බොහොම උනන්දුවෙන් අර මනුස්සට උගන්න. අර පිටින් ආපු ආන්දරෝන් සම්මෙච්චන කතා කරන්නත් නැහැ ඊට පස්සේ කොලා මේ ස්වාමීන් වහන්සේ වගේ වැඩගත් කෙනෙක් අපරාධ මේ මනුස්සට කාලේ නාට්‍ය කරනවා අපිටත් ඇවිල්ලා වැඩක් කරන්නේ. නෑ නෑ නෑ නෑ මේ උගන්නනවා නෙවෙයි ඉගෙන ගන්නවා කියනවා. කොච්චර අමාරුද කියලා දැනෙ තේරෙන්නේ කිව්වලු මේ මම ඉගෙන ගත්ත දේ වටිනවා. දෙවෙනි මේ විභක්තිය ඉඳලා දෙවෙනි විභක්තියට කටපාඩම් කරන එක දුර්වල තියා බලනකොට පේනවා මට පුළුවන් නිසා මම ඉගෙනගෙන තියෙන කොච්චර වටිනා දෙයක්ද මම උත්සාහ කරනකොට එයක් කවදාද මගේ දන්නේ ඉන්න කොච්චර උත්සාහ කරනවා දැනුම මම දන්නේ පාලි කියන්නේ මොකක්ද කියලා ඒ නිසා මෙතෙක් ඉගෙන ගත්ත තියෙන ඔක්කොම කට්ටිය දක්ෂම ඉගෙන ගැනීම කරන්න උගන්වනවා මේකට හොඳටම දන්න කෙනා තමයි ගුරුවිත්‍ය කරන ඕනම කෙනෙක්ගේ ගහන්න පංච වලින් අමාරුව පංච මොඩිසෝල් කරනවා ඔක්කොම හිතනවා මේ යුනිවර්සිටි එකේ පෝස්ට් ග්‍රැජුවේට් එකට උගන්වන්නේ කියලා. ඒක ලේසි මොකද යාක්ටර් පන්ති ඉගෙනගෙන ඉන්න හැටි දන්නවා අකුරු ගන්නවා ව්‍යා ගන්න දන්නවා. අමාරුම දේ බාලාංශ පන්ති. අපිට මේ ආධ්‍යාත්මික ජීවිතයේ අපේ බාලාංශ පන්තිය ආමතක වීම තමයි විනයට කියලා තියෙන්නේ. අපි කොච්චර දුර්වල දැනක ඉන්නවද අද මේ ඇවිල්ලා කියන එක මතක නැතුව අපි හිතන අනෙක් එක වැඩ කරන්න කියලා මම වගේ ඉන්නවා. මට වැඩි ඉන්නවා. මට හම්බ වෙන්න ඕනේ. අනේ මට මේක කරගන්න බැරි නම් මේක කරගන්න බැරි නම් කියලා පශ්චාත්තාප වෙන්නේ අපි අර අපි ධන ගාපු අනුකාමයට තේරුම් ගන්නවා කියලා. ඒක තේරෙන්නේ කොහොමද? ඊගාට ධන ගාන කරන අපදෙස්. අපිට භෞතික විද්‍යාව උගන්වපු සර් ආනන්ද උගන්වලා ආන්දලා ආවේ ඉන්නසේගෙන් පාඩකට හරිය ලස්සන හොඳ ඉලන්දාරියක් හරුප වගේ වචන දෙකක් මට උගන්වලා දිනවා. එකක් මෙතෙන් ගැලපුණා. ඒ ශාංශි කියනවා ඉස්සර තිබුණ විවාහ ක්‍රමයේ හැටියට තාත්තගේ ඥානගත එනකොට දරුවගේ පළවෙනි දත එන වයස තියෙනවා. කාටක ඥානගත වෙන්නේ අවුරුදු 19 20. එතකොට පළවෙනි දරුවගේ පළවෙනි දත එන දවසට ආවනම් දරුවා රැඳේ රැමද අඬනකොට තාත්තට පණිවිඩ එනවලු තමන්ගේ ඥානගත කොකුනකොට මේකට මේ දත්තනටයි අමාරු කියලා. එතකොට දරුවට කෑ ගහන්න පණින්න යන්නේ නැතිලු අම්මා කරන්නේ කොකට තාත්තට දත දෙනවනේ රැමද කෑ ගහන්නේ කොකද කියලා. ඒක පළවෙනි දත එනකොට ගන්නවා. අනිවාර්යයෙන් චක්‍රය යනවනම් අපි අද ඉන්න තැන වටිනාකම තියෙනවා. මේ ශාසනයේ කිසි අඩුවක් නැහැ. ඒ වගේම අපිත් එක්ක මේ සම්බ්‍රහ්මචාරින් වහන්සේගේ හොඳක් මිස නරකක් නැහැ. නමුත් අපි බලන්නේ මේකේ කන පිටාරව. බලන්නේම කැතකට. මොකද අපි විද්‍යාවෙන් උගන්වන්නේ කැතවල. ඉතිහාසයෙන් උගන්වන්නේ කැතවල. භූගෝලයෙන් උගන්වන්නේ කැතවල. ලෝකායත විෂයන් ෂේරලෙම කරන්නේ දොස් නැති. බුදුහාමුදුරුවෝ විතරයි සුබ සංඥාව දීලා තියෙන්නේ හොඳ පැත්ත බලන්න. නමුත් අපි කොච්චර බුදුහාමුදුරන පිට පහතිනවද කියලා බලනවා නම් බුදුමහානක සඳහන් කරලා තියෙනවා මේ අංගාතුවේ තියෙන දොරටු බාල රූප තියෙනවා ඒ බුරුමේ තියෙන ඒ වෙනුවට විශාල සිංහ රූප දෙකක් ඒ සිංහයා පිටේ ණයට hina වෙලා දෙවිදික් කරගෙන කරන බලන්නේ අර පුකහරා ඉන්න බුදුහාමරණ බව දන්නේ එන අමුත්තන් විශ්ේ පුතුම කාදරකම්කින් බලහිනවා එන්න එන්න මේ මෙතන තමයි වැදගත් දේ කියලා නමුත් මිනිහපත් ආරවල තියෙන්නේ ඒ වැදගත්ම දේ ඔන්න ඕක තමයි වැඩි කල් ඉන්න කියන්නේ උත්සාහකට වෙන්නේ. ඒත් අර අලුතෙන් එන කට්ටිය පිළිබඳ ලොකු සද්ධාාවක් ඇති වෙනවා. දැන් මේ තමන් එනකොට වැඩගත් කරුවේ මූල ධර්මය දැන් පිටුපාල ඉන්න බව මතක තියෙනවා. ඒකට හොඳම වැඩේ තමයි හිතන්න ඕන අලුතෙන් කෙනෙක් ඇවිල්ලා මහන්සි වෙනකොට අනේ මමත් ඉගෙන ගන්න කාලේ පාඩම් කරන කාලේ ඉන්නනේ කිසිනාන්තර උදව් කරන්න ඕන කියන හැඟීම එනවනම් අපිට කවදාකවත් කිසිදු තැනක අසරණකමක් වෙන්නේ නැහැ. අපි බාලයෝ කියලා හිතෙන්නේ නැහැ. අපි ඥානවන්තයෝ කියලා හිතෙන්නේ මේ සංඝාර භාගයේ ප්‍රතිතරලිනේ જાතිය. ඉතින් මේ ගැතිය නැති වෙලා නැති වෙන එක ස්වභාවිකයි ආධුනික කාලේ ඒක පාඩකම් දින කාලේ මේක හරියට තියෙනවා මම දැන හිතේ නේද පිළිහෙනට පිළිනකොට පිළිනකොට වෙන්නේ මොකද නිතරම ප්‍රශ්න බලන්නේ ආධුනිකයෙක් පැත්තේ නිතරම ප්‍රශ්න දිහා බලන්නේ ආගන්තුකයෙක් පැත්තෙන් කවදාකවත් තමයි වාසික බව නිපුණතා කුසල පුද්ගලෙක් බව හිතන්නේ හිතපු ගමන්ම ඒකම හෝරකේ ලෑල්ලක්ද වගේ වැටෙනවා කොක්කවද ඉන්නා මේ ආචාර පටිසන්තර කුසලයේ කියනට අපිට තියෙන්නේ සාමීච ප්‍රතිපන්නව භගවතෝ ශාවකකංගු. සාමීචය කියලා කියන්නේ පොදු ජනතාව. මෙතන තුන් දෙනෙක් ඉන්නවනම් මම තුන් වෙනා අර දෙන්න කීකේ ආවට පස්සේ කවදාකවත් වරදින. ඒ දෙන සම්පූර්ණ අඟුලිමාලා දෙන්න කියලා. ඒ සමාජයේ ඉන්න තාක්කල් ඒ දෙන්න නම් වැඩිදක් පස්සේ ඒකේ ඉතිරි නැකටක් වෙන්නේ. ඔය දෙන්න කියනෝනේ මරන්න ඕනේ කියලා හරි. හැබැයි මම මරන්නේ හැබැයි ඕගොල්ලෝ විරුද්ධයි. මේක කිසිම දෝෂයක් නෑ. එයා එයා අයිමුද රස වෙන බලන්න. වෙන සම්ජීවිත ගියට පස්සේ ඒ ප්‍රතිපත්තිය ඕන ඒ ප්‍රතිපත්තිය හැටි. මොකද අපිට මේ හැමති ඕනෙත් නෑ අර හැමති ඕනෙත් නෑ අපිට හොන කරලා තියෙන නිවන්නක්. කතාවකට වෙලා තියෙන මොකක්ද ගිය තැන ඒ කියන දුර්ලකම් දැක දැක ඒව ප්‍රතිපත්තිය හදා හදා මොනවදෝ අවුලකට ගිහින්. සාමීච ප්‍රතිපන්න වුණා නම් කිසිම දරක බැඳෙන්නේ නෑ. ප්‍රශ්න කලේ පාස් බැඳෙන්නේ නැතුව වගේ ඒ සමිතිය ඉන්නකොට වවුලයි ගෙදර ගියාට පස්සේ පොතු ඉල්ලලා රණ්ඩු කරන්නේ. හැබැයි ඉන්නේ වවුලයි ගෙදර බව දාන්න. එහෙම ඉන්නේ පුටුවගේ දෙත් කිල්ලල මොහොතෙන් ඔච්චර ඉල්ල වැඩ නැහැ. මේ වැඩි කාන්තාවයි. ඉන්න තැන හැටියට හටගෙන දන්නේ නැත්නම් එන ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත ওই සාර ධර්ම. අපි ළඟ තියෙන සීල. ওই සෑම දෙයක්ම අනුන්ට කෙනෙහිලක් වාටපත් වෙනවා. ඒ නිසා මේ ප්‍රතිසංධාරය. සර්වචනාසි කොච්චර සර්වචනාසි කොච්චර මේ නිසද්ද භාවයට කැමති වුණත් කැමති වුණත් ඕනම කෙනෙක් આવත් ඉස්සලා කතා කරන සර්වචනාසි කියන ඒක සර්වචනාසිගේ ආචින්න ගුණයක් කවුරු ආවත් ආ කොහොමද මේ කොහේලා දාවේ ගමනේදී මගදී කරදර වුණා අහිමේ කියලා පළවෙනි වචනේ අරවචනේ කියනවා ඒ කියන්නේ එයා ගරු කරනවා මේ ගණතුනේ පවත්තන්න මම විවුර්ත කරන්න මම මේ මේ සාකච්ඡාව පටන් අර ගන්න ඕනේ කියන එක තියෙනවා ඉතින් මේකදී අපි සාමාන්‍ය ඇයි හොඳයි කියලා කියන්නේ අන්න ඇයි හොඳයි කියලා එකම පිළිසක් ඇතුලේ පවත්තන එක තමයි දක්ෂතාව පිටේ මාරු වෙනකොට ඒක එච්චර දෙයක් නෑ එකම පිළිතුර ඉන්නකොට අපි හුඟක් වෙලා ඉනකොට ඒ පිළිසි දුර්වකම් දකින්නකොට හරි අමාරු වෙනවා මේ මේ මිනිස්සුන්ට කොහොමද උදව් කරන්නේ කියලා. නමුත් ඒක පිළිස ඇතුළත වැමුණොත් පිළිස ඉන්න කට්ටිය පිළිස ඇතුළත වැමුණොත් ඒ පිළිස කොච්චර පුංචි වුණත් ලෝකේ හොල්ලන්න පුළුවන් කියලා ජපාන් කරයි. ජපාන වැටුණාට පස්සේ ජපාන නැගිටින්න හේතුනේ පොඩි පිළිස ඇතුළත නැගුවා. ඒගොල්ලෝ අතර දෙකට ගැහුවට කඩිල වෙන ගතියක් නෑ. ඒ උන් උන් તો කවුරු කරන්න ගියත් මේ පිළිස කැඩෙනවා. මේක වටන්න බෑ. ওই ලොකු හැම ලොකු සංස්කාරයෙන් ඌ ඇතුලේ පුරු ගොඩක්. ඔය ඇතුලේ කිසිම නෑ එකමුතුවක්. ඔය දෙන්නේ බොරු සෝබන. පොඩි විසක් එකතු වුණානේ. මොනම තාක්ෂණයක් නැහැ. කතාගෙන යන්න පුළුවන්. ඒක තේරෙන්නේ අපිට මේ සමාජය උගන්වලා තියෙන්නේ වෙන මොනවදෝ හරුපයක්. මේ ඉන්න ටික සතුටෙන් සමාදානෙන් හිටියොත් ওই ලෝකෙත් සතුට සමාදාන වෙනවා ලෝක හොල්ලන්න පුළුවන් කියන එක තේරෙන්නේ. ඉතින් ඔබ ගොඩාක් කල යනවා තේරවාදයේ තියෙන අවුරුදු 20ක් කියලා බංශයට තමයි තේර කියලා කියන්නේ. වෙන මොනවාක්වත් ඕන නිකන් සෙල්ලක්ගෙන අවුරුදු 20 හිටිය කෙරුණාට ඉන්න බෑ අවුරුදු 20 ඉන්නවනම් ඉන්න බෑ මං ගියාට පස්සේ මේ ළඟදී මට හම්බුණා තුන්හතර දේ කවිදේච ගමන් මුළු කුටියම මොනවාක්වත් බඩු නැහැ ඇඳ විතරයි පාත්‍රය විතරයි කියන්න පුතුම ලස්සනයි කුටි කියන්න ඉන්නවා මට හරි සන්තෝෂ වෙනවා මම කොච්චර දේවල් එකතු කරලා තියෙනවා කියලා ඉතින් මං කිව්වේ දැන් පැවිදිලා කොච්චර අවුරුදු දෙකක් මම කුඹුර බලට වඳිනවා මම පුළුවන් නම් මම අවුරුදු 20ක් හිටපන් මේ මේ සරලකම ගියානේ මේ මේ තුන් හතර දෙනා එකට කතා කරන ගතියන අවුරුදු 20ක් කරන්න බෑ ඒ කියන්නේ දිගට යන්නේ නැහැ මොකද හේතුව අපි අර බලාපොරොත්තු වෙන නවමුතාවය අපිට ඕන කරලා තියෙන පද මාරුව අපිට ඕන කරලා තියෙන ජවනිකා මාරු වෙන ගතිය සිද්ධි බහුල ගතිය මේ සිද්ධි බහුල ගතිය නෑ සෝදාව මේ මේ ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට මේ පැමිණලා තියෙන කර්මානුරූප මේ විවෘත වීමක් මේ ඇවිල්ලා තියෙන. එනතන අපේ මේ උපනිෂ සම්පත්‍ය වුණාක ගෙනලා තියෙන්නේ. ඉතින් අපි මේක නෙවෙයි ඊගාලේට ඉල්ලනවා නම් ඒකේ වගතුවක් වෙන්නේ. කද්දාකත් වගතුවක් වෙන්නේ. එකක්ම දෙක තියාගන්නේ අපි මෙතෙන් ආන මේකට හැඩ ගහන්න පුළුවන්. මේ හැඩ ගැහිමල තමයි අපි මේ ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙන්නේ. හැඩ ගැහිමටයි අපි ළඟ නිහතමානී ගුණ දින හැඩ ගැහෙන්නේ නැතුව මම මේක හැඩ ගහනවා කියවනම්. ඉතින් I think අඟක් උඩට හැරෙන්න හදලා වගේ. ඊට වැඩි ලේසි තමන් අනිත් පැත්තට හැරෙන එක ඉතින් දිදී නෝන්ජල් ගැටියක් වගේ බේරෙනවා. ඉන්නේ යටහත්තාක් ගැතිය අපේ පේනවා. ඒක කරලා බෑ මම මේක කරන්න ඕන කියලා හිතුණා නම් ඔල් මොරොන්නම් තමයි. ඒ ඉතින් ඉඳලාම ගෙවීමයි, හැපීමයි, කඩකොළු වීමයි, නාස්ති වීමයි විතරයි ඉතුරු වෙන්නේ. වචන තමයි කිපේරිවා. ගන්න දෙයක් නෑ. ඊට වඩා අපි බැලුවොත් එහෙම මගෙන් රට දෙවිය යුතුදී. රටෙන් ඔබට නෙවෙයි ගොතේ උඹෙන් රට දෙවිය යුතුදී ඊට බඳින තමයි කිව්වේ. හිතන්නකොට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා අපිට මොනවාක්වත් උදේින්ද හඳ වෙනකන් කාටවත් කුණුකන් දාලා හඳ වෙලා වන්නේ කෙලහක කරගෙන කරගෙන යනකොට නිකන් සමනලේ දක්නන්න වගේ බුදුබණක් තේරෙනවා ගුණ ධර්මයක් පිළිටෙනවා අනික්කත් ඒක ආශිර්වාදයක් ලැබෙනවා දිව්‍යංග ප්‍රඥාවේ පව ආශිර්වාදයෙන් මනස ප්‍රශ්නයක් ඇති කරන්නේ කිසිම තැනක ප්‍රශ්නයක් ඇති කරන්නේ ඕන ප්‍රශ්නයක් ආවොත් ඉතින් මට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ ඉතින් තේරෙන්න ඕන මොකද්ද කියලා අහලා හලෝ තෙරුවන් සරණයි මම කෙරෙන්න ඕනේ මොකද්ද කියලා බලලා විරුද්ධකම කියලා ඉන්නවනම් මට ඉතින් ආදාස ආසන්න නිදර්ශනට පෙන්වන්න පුළුවන් නේ අපි අර කලිසම් කමේ සාඳින්න නැති පුංචි ගු උජ්ජ කොල්ලෝ කාලේ හිටියේ කිසිම දෙයක් නෑ අපිට එන ඕන දෙයක් කියලා බලමු මොකද්ද කියන්නේ අපෙන් කෙරෙන්න ඇති දෙයක් නෑ ආරකෙක් විදිහට නහුලක් අදින්නද ගියක් අද ගන්න මොකක් කරන්න හැම දෙයකම විරුද්ධකතියක් තියෙනවා දැන් අපිට මොකද වෙලා තියෙන්නේ කොයි දෙයක් මනින කොයි දෙයක් කියන ඉතින් කිල්ලාචන් නිදාගන්න කියලා පොට්ටේට කුණු කන්දල් ගොඩාක් අරගෙන යනවා. ඉතින් උදේ වෙනකම්ම කවුන්ස් බැලන්ස් කරලා ඉවර නැහැ. රෑ දීසේ කියලා රැක් කරනවා, කහ ගන්නවා, අගුරවනවා. උදේ නැගිටිනකොට රිලැක්ස් නැහැ. හැබැයි පහුවෙන් ආය අවුඩ ගා ගන්න දෙන්නේ අද කියලා හදන්න. ඉතින් එදත් දඟල දඟල ආය වැටෙනවා. ඊට ඊට වැඩි හොඳයි. පරණ ගොනා කරත් විකුල්ලා ගන්තපා බිස්නස් අතහැරලා මේ සමන් කරාසම නෙමෙයි. සංඥා ටික දිහා පොඩ්ඩක් බලන්න. අලෝ තෙරුවන් සරණයි. ඇතුළට එන සංඥාත් දිහා බලලා හිටියොත් මොනක්වත් නැහැ බුදුගුණ හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් නම් මේක මේ භාවනා නොකරන කෙනෙකුට මේක කිව්වොත් කියන්නේ මේ මිනිසුන්ගේ දල කඩන්න හදනවා, අනුකොණ පඩන්න හදනවා, මිනිසුන්ගේ තියෙන හැකියාව ප්‍රගතිය නැති කරන්න හදනවා. දහස් පහක් කරගන්න අධිරාජ්‍යවාදී ක්‍රමයක් කියනවා. මේ රත්නය කැමති නම් අනුන් බාහිර අරගෙන කරන එකයි තියෙන්නේ. එන්නේ එන්නේ නිහතමානී වෙන එකයි කරන්නේ. එහෙම නැතුව නම් නිකමට හරි කියොත් මේක පොඩ්ඩක් මම හැඩ කරන්න ඕනේ කියලා. ඒ දිනට වෙන වැඩක් නැහැ. මන්දර මේ මම වේගයෙන් කතා කරන තනි මගේ අදහස් මම පුළුවන් තරම් මේ බුදු ආමලගේ නම කියන්න හදන්නේ මට බයි මේක වලක්වා ගන්න. මොකක් කියලා කියනවා කියන්නේ. මට නම් ওই කතාවේ ගන්නව දෙයක් නැහැ. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලම හිතා දාගෙන ආවේ කිසිම වෙලාවක කිසිම දෙයකට මගේ අදහස මම ඉදිරිපත් කරන්නේ දින ඕන කෙනෙකුට වාදනය විවෘත කරලා දින ඕන කෙනෙකුට කරනවා නම් කඩ කරපන් රත්තරන් දාන රත්තරන් දාපන් ඔකට දාලා කියන වාදනය විවෘත කරලා දෙන විතරයි භාජන අපි නිකන් මේ පාත්‍ර ජනතාව කියලා කියන්නේ. නාටකම පින්න නළුවන් කියන පාත්‍ර ජනතාව කියලා. මේ වගේ පාත්‍ර ජනතාව වෙන්න ඕන යෝගාවචරයක් නම් වෙන්න බෑ එහෙම නතු. අද වෙලා තියෙන්නේ මේ උඩට. ඉතින් ගියන්න උනත් කලිනකොට වෙන්නේ. පැවිදි වුණාට පස්සේ නම් භයානක රෝගයක්. අන්න සංඝයා කෙනෙක් කරන බැවිතේම ඒ තමන්ගේ ගුණ තමන්ගේ ඩෙන්ටිටි එක කියන්නේ මම ආසවලා. කිසි කෙනෙකුට හිතු කරන්න බෑ මොකද ඒක මේ උසස් තැනක් තියෙන්නේ. මොනවා කරන්න ආයේ කිසිම කෙනෙකුට ආඩවන්ට කරන්න බෑ. අනිත් කලවර වෙනවා කරන්න දෙන්නේ. අද මේ මේ නදී පුරා හලෝ තෙරුවන් සරණයි. මේ කමෙන් කනෙක්ෂන් එක දෙන්න. මේ සිග්නල් හරි දුරයි. ඇහෙනවද? ඒවයි සමිනාස් ඇහෙනවද? එතකොට මේ ප්‍රශ්න මොනවාරි අහන්න තියෙනවද? කායික සංඥාවක් තියෙනවා මේ චිත්තවන්තව අහන්න කියලා. ඔව්. අහන්නේ කවුරු කතා කරා කතා හොඳයි හොඳයි අහන්නේ. සාමාන්‍යයෙන් ධාතු අනුස්කාරයේ යනකොට සාමාන්‍යික බලයේ තියෙන ධාතු පස්සනාව ඒ අනුකූල සම්ප්‍රදාන සූත්‍රයේ සත්‍යක්ති සත්‍යයෙන් පරමාර්ථ සත්‍යයට යනකොට ජීවිතයේ එකම එක පාරයි ඒක වෙන්නේ කියලා වනේ කියලා. සාමාන්‍යයෙන් මොකක්ද ඒකින් අදහස් කරන්නේ? අදහස් කරන්නේ ඉස්සල්ලා වතාවට තමයි තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ පිටින් බලන මතු පිට තියෙන මුණත ධර්මයට වැඩිය ඇතුළත මේ සංඥාවලින් තොර ඇතුළේ ගැඹුරක් තියෙනවා කියලා බැලූ බැල්මට රැවටෙන ගතිය තමයි පු탁කණයක තියෙන්නේ. මෙන්න මේ ගතිය ජීවිතේට එක සැරයක් වෙච්ච මිනිසයා කවදාකවත් අර මුලට පෙනෙන දේ දැකලා නතර වෙන්නේ එයා තවදුරටත් ඒකම නැවත නැවත බැලිල්ලේ ඒක ඇතුළත තියෙන පරමාර්ථ ධර්ම නැත්තම් මේ මේ වට කියන සමාන ලක්ෂණු දැක ගන්නාතෙක් යෝනිසමස් කාර්යය පවත්තා. දෙයක් දිහා බැලලා ඉක්මනට විනිශ්චයකට එළඹෙන්නේ නැහැ. එළඹුණත් ඒ විනිශ්චය yaadෙන් නැති බව දැනගෙන ඉඳ ලැබිච්ච ඒ වෙලාවේ නැත්තත් ඉඳ නැති වෙලාව හරි පස්සට ඒ වස්තුව නැවතත් බැලීමේ එහි ඇති හැටි දැක ගන්න තරමට ඉවසීමේ ශක්තිය දිනු කරනවා. එක සැරයක් මේක වුණොත් විශේෂයෙන්ම මේ වගේ භාවනාවක ඒ බුද්ධලට ඒ ජීවිතය අමතක කරන්න බැරි සිද්ධියක් වඩපත් වෙනවා. తాවකාලිකව අමතක වුණත් නැවත නැවත මතක් කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. කොටිම කියනවා සතිය මොනම දෙයක් හරි සතිය කියන චෛතසිකය හෝ හිතට අඳුල්ලා දුන්නොත් අමාරුයි අඳුල්ලා දෙන්න අමතක දුන්නට පස්සේ නම් හිතෙන් එක අයින් කරන්න බෑ. ඒක හිතේ ස්ථිරසාර වෙනසක් ඇති කරනවා. නිවන් දක්නාට එක්ම تعلق කරන යනවා. ඒ වගේම සංඥාව කියලා පිටින් අලවලා තියෙන මේ ලේබල් එක දිහා බලලා විතරක් තීන්දුව කරන්නේ නැතුව පැකට් එක කඩලා ඇතුළ බලන්න තරමට ඉදිරියට යන ගතියක් එක සැරයක් වෙච්ච මනුස්සයාට දිගටම අනිවාර්යයෙන්ම හම්බ වෙනවා කියන එකයි මම අදහන්නේ. තේරෙනවද? ඒකයක් තේරෙන්නේ නැහැ කියලා මම නම් කියනවා. අවතරයන් යොදන්නේ නාම රූපයන් සමිනාතේ කියන්නේ කිව්වා පාසාවේ එකවර සැරයක් ඉන්නවනේ කියන්නේ ඒකේවා. නෑ ඒකේවා සැරයක් වුණා. එකම එක සැරයක් හරි භාවනාවේ සිද්ධ වුණොත් ඒක ඒක ඉස්සලා සැරේ තමන් කරනවා ඊට පස්සේ කෙරෙන්න පටන් ගන්නවා. තමන්ට ඉබේම මේ தත්තට එන්න පටන් අර ගන්නවා මොන දෙයක් දැක්කත් මොන අදහසක් ආවත් එක දුටු බමණින් ඇසූ බමණින් අදහන් නැතුව දුටු දේ අතගාල බලන ගතියක් අතගාල බලපු දේ ඇස්සරලා බලන ගතියක් වෙනවා අන්න එක නැවත පරීක්ෂා කරන ගතිය මේකට කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා කියනවා මේකට එහෙම නැත්නම් මේ ප්‍රත්‍යවේක්ෂාව කියලා තමයි කියන්නේ බලපු දේ නැවත ඇහෙන් දැකපු දේ අතගාන තරමට තලතුණකමක් අතගාල දැකපු දේ ලයිට් එක දාලා බලන තරමට එකම දේ නැවත පරීක්ෂා කරන ගතියක් තියෙනවා මේක තමයි භාවේති බහුලීකරවති ආශේවේති කියලා කියන්නේ. ආශේවනය කළා කියලා කියන්නේ එක සැරයක් දැක්කා හෝ අතගෑවා. බාහිරිත කරපුදී දැකපුදී අතගාලවා. අතගාලවුදී දකනවා. ආදි වශයෙන් මේ වස්තුවේ තියෙන විවිධ හැඩතල බලලා මිස පිළිච්චකට එන්නේ නැහැ. ඉස්ලාම මතයට වෙන්නේ මේ එක දෙයක එක උපමානයක් නෙවෙයි කියන්නේ. මාන තුන හතරක් කියනවා කියන එක තමයි ඔය පළවෙනි වතාවට ප්‍රඥප්තිය බෙදගෙන පරමාර්ථයේදී ගියේ හිත සංසාරේ එක සැරයක් වුණා නම් ඒ බුද්ධියට ඒක නොකර බෑ. ඊට පස්සේ ඒක ඉබේම මේ අබ්බැහියට එන්න පටන් අර ගන්නවා. ඒකට මේ ගොඩක් නිදර්ශන පෙන්වන්න පුළුවන්. ඒ නිදර්ශන අනුව බලනකොට එක සැරයක් මිනිස්සෙක් අපි දැනගත්තොත් මේ විදුලිය දන්නේ නැති පොඩි දරුවෙක් වැඩි වෙලා හරි එක දවසක විවුර්ත වෙලා තියෙන වයර් එකට අත වැදිලා කරන්ට් එක වැදුනා නම් ඊගා දවසේ වයර් එකට යනකොටම ඈත ඉඳලම යන්නේ ගිරි ගැට වෙලි ගන්නවා. එයා දන්නවා මෙතන ගියාට පස්සේ නඩු කියලා වැඩක් නැහැ වැදුනොත් වැදුනා කියලා. අඩු ගන්නවම ආනකොට දැකලා තියෙන ආරද්දෙන්නේ අරගෙන යනකොට මඩක එරුණොත් ඊගාරව උතෙන් යනකොට හරක් යන්නෙම නැහැ මගේ එරුම ගාට යන්නෙම නැහැ. මොන කිට්ටුවක් යන්නේ උන් මගින්ම හරවනවා. හරකට උනත් එනවා මෙතන ගියොත් එරෙනවා. රකින්න ඕනේ වල ගාටවත් යන්න. ඌ දන්න මෙතන ගියොත් අර. රවම කරකලා යනකොට ඌ දන්නවා ඒක දෙක සැරයක් වුණා නම් දුන වෙලක් කන්නති මිනිස්සු කරනවා ඔක වෙන්න පුළුවන්. නමුත් ලෝමීය කන්නාසේ කරලා තේරුණා මේ දෙක මතු පිට වටිනාකම විතරක් නෙමෙයි මතු පිට සංඥානේ තව ඇතුළක් තියෙනවා කියලා ඉස්ලාම දැක්කොත් ඒ මනුස්සයා කවදාකවත් ඊට පස්සේ මතු පිට වටිනාකමකට ගන්නෑ. ඒක නිසා ඇත්තටම පළවෙනි දේෙන් තමයි අපි තේරුම් අරගන්නේ මේ ලෝකේ එක හේතුවකින් මොකක්වත් වෙන්න හේතු රාශියක් තියෙනවා. අන්න හේතු රාශියම දක්නට විනිශ්චය කරන්න. අදිශි වෙන්න එපා. ඉවසලා විනිශ්චයකට එන්න දෙන්න එකම දේ නාට පරීක්ෂා කර බලන්න. බුදුරජාණන් වහන්සේ මේ කාටද ශාර රාහුල කුමාරයන් වහන්සේට කිව්වේ රාහුල ස්වාමීන් වහන්සේට පච්චවෙක්කිට්ට පච්චවෙක්කිට්ට රාහුල කම්මං කාතබ්බා තමක් කරනකොට හිතලා හිතලා හිතලා බයර කරපන්. ඊළඟට පස්සේ හිතන්නේ අන්නක වැඩන්නේ කරන්නේ ඉස්සලා දෙතුන් සැරයක් හිතන්න. වචන කතා කරනකොට දෙතුන් සැරයක් හිතන්න. පණින්ට පෙර හිතා බලන්න. ඒ පණින්ට එක බලන්නේ ලින්දට පැන්නට පස්සේ කොට ඉන්න බෑ. එක සැරයක් වැටිච්ච මිනිහා හොඳටම දන්නවා ලින්දට දොස් කියලා වැඩකුත් නෑ. වටේ ඉවුර ලෙසනවා කියලා වැඩකුත් නෑ. වැටුණා නම් කතා කරනවා. ඊට පස්සේ ඉතින් අර අපි පරිස්සම් කියලා කරන වැඩ. ඒක වෙන්නේ සංසාරට එක දරේ කැමති වෙන්නේ නැති වෙයි දරගන්න. නමුත් මේ එක දරේමයි වෙන්නේ. මොකද මේ ආයතනදී මේ නාම රූපයක නාමයකට කියන්නේ. ඒකත් එකක්. නාමයක්. ඒ කියන්නේ මේ தත්ත්වේ නාම රූප පරිච්ඡේඥාණයට දානවනම් අපි දානවා මේ මොකක් හරි අපි දකිනවා ඒ දකින්නේ වස්තුවක් නෙදකින් රූපයක් දකින්න. ඒ රූපේ කවදාකවත් වෙන රූපයකට දකින්න බෑ විඥාණයකටම ඕනේ දකින්න. විඥාන කෙනෙකු තමයි දෙයක් දකින්න පුළුවන්. ඒකෝට මෙතන නාම ධර්මයේ තියෙනවා නැත්නම් රූප ධර්මයේ තියෙන නිසා මේ රූපේ දැක්කට අඩු ගන්නට නාම රූප දෙකේ සම්බන්ධයක් තියෙනවා. මේ පොතට ඒ පොත දකින්න බෑ. වෙන පොතක් දකින්න බෑ මොකද පොතට විඥානයක් නැහැ. ඉතින් අපි මේක බලනකොට අපිට ඉස්සෙල්ලා තියෙන්නේ පොතක්. ඊක පළල ඔක්කොම කියන්නේ. නමුත් බුදුසන්නාතේ මතක් කරලා දෙන ඔය සංසිද්ධිය වෙන්න දෙකක් හත් වෙනවා. නාම රූප දෙකක් ඕනේ. ඒක නාම ධර්ම කියන්නේ මොකක්ද? ඒක දැන් තේරෙන්නේ නැහැ. නමුත් අඩු ගන්න තේරුම් ගන්න වෙන පොතකට මේ පොත බලන්න බෑ. ඒක නාම ධර්මයක් කොහොම. ඊට පස්සේ මේ පොත මේ පොත වෙන් කළ ගන්නකොට මේ මේ වශයෙන් බලනකොට පේනවා මේ සෑම තැනකම මේ පේන දේ අතපැත්තේ තව මොකද්ද මන්දයක් තියෙනවා. අඩියක් තියෙනවා. ඒක බලන්න නම් ධර්මයේ අහන සාකච්ඡා කරලා මුගේ මොලේ වරද්දාගෙන මේ පේන දේ ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ, බාහිර ගන්නෙත් නැහැ. නැවත නැවත බලනවා. ආ නේදොත් තමයි නාම රූප වශයෙන් ඊට පස්සේ පස්සේ යනකොට තේිනවා මේ පොත මට මේ වෙලාවේ පේන්නේ මොකක් හරි කර්ම රෝධයේ දෝෂයක් තියෙනවා මොකද වෙන හේතුවක් මෙතන තියෙනවා අපි අහේතුක වෙන්නේ ගොඩක් වෙලා මේක බලනකොට තමයි තේරෙන්නේ මේ දේ මේ වෙලාවේ මට මේ පේන්නේ අහේතුක නෙවෙයි මොකක් හරි හේතු ධර්මයක් තියෙනවා ඒකට බලනකොට මේ හේතු ධර්මය අපිට අනින්දිය ගෝචර සර්බලධාරී දෙවි කෙනෙක්ද එහෙම නැත්නම් අපිට මැන ගන්න බලවන්න පුළුවන් එකක්. ඉස්සර හිතුවේ හේතු ධර්මයේ ඉන්දිය ගෝචරයි. සරබලධාරී බාහිර. සර්වතන් කිව්ව නෑ හොඳට බලන්න. ඕකට පස්සුන හේතුව මනින්න කියන්න පුළුවන් එකක්. ඒකත් වෙන විදිහට කියනවා නාම රූපමයි. ඒත් නාම රූපමයි කියලා අර එකම දිගේ ඇතුළට ගිය මිනිස්සයා අර බාහිරට යෝගෙනාගේ පළවෙනි දැකපු ගමනේ දිවි බාහිර ගන්නවා. මම පරීක්ෂා කරලා බැලීම දන්නවා. ඒ නිසා හැම වෙලාවෙදීම මේ අපේ පරණ මිනිසු මොනම දෙයක් පිළිබඳවත් ඉක්මනට තීන්දුව කරේ නැහැ. මොකද දන්න මේ ඉක්මනට තීන්දුව කරපු ගමන් අපි අහුවෙනවා බාහිර ඕකේට. ඇතුළට යන්න ඕනේ. නමුත් ඊයින් එහා එකක් මෙතන කතා කරන්නේ මෙතන මේ සම්මුතිය උනත් 100ක් දැනගත්තත් ඊට යටින් පරමාර්ථය කියලා එකක් තියෙනවා. ඒක දැකපු මිනිසයා සම්මුති සත්‍ය පිළිබඳ විශේෂ ඥාන තිබුණා. කවදාකවත් මේකෙන් විනිශ්චය දෙන්නේ නැහැ. මේකේ පේන්නේ තණ්හාව. සම්මුතිය හැම වෙලාවෙම තණ්හාවට යොමු පරමාර්ථය දැකපු දවසට තණ්හාවක් නෙමෙයි ඇති වෙන්නේ මේ පිළිඳ ගන්න දෙයක් නෑ මේක මේක ඇතුළත මඩයක් නෙමෙයි මේක තියෙන්නේ කියලා අර අවු උනත් ඇතුළෙන් තේරුම් අර ගන්නවා මම මේක පරීක්ෂා නොකරපු නිසා නම් මේක දෙය අවුනේ කියලා තේරුම් අර ගන්නවා ටිකෙන් ටික. ඒ නිසා මේ ඇති වෙන දෙයක උනත් දෙකක් අඩු ගන්න. සම්මුති සහ පරමාර්ථ වශයෙන් දෙකක්වත් තියෙන බව දැකගත්තොත් ඉස්සල වතාවට ඒ මනුස්සයා ඊට පස්සේ පමා වුණාට මේ දැකපු දේ ගත්ත මතකේ යාගේ මතකයෙන් අමතක කරන්න බෑ. ස්ථිරතර වෙනසක් ගලේ කිතු වගේ ඇති වෙනවා. ඒක ජීවිතේට එක සැරයක් සිද්ධ වෙන්නේ සංසාරෙටම එක සැරයක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒක සාක්ෂාත් කිරීම සඳහා තමයි අපි සිල් රකින්නේ සමාධි භාවනා කරන්න ප්‍රඥා භාවනා කරන්නේ. අර වෙනස හැබෑ වෙනසක් ඇති වෙනවා. හැබැයි ඒ කියන්නේ මාර්ග ඥාන නෙවෙයි. මාර්ග ඥාන ඇති කරන්න අවශ්‍ය කරන විපස්සනා ඥාන විපස්සනා ඥාන වශයෙන් බලයෙන් පළවෙනි ඇති වෙන අවස්ථාව. ඔව් මාර්ග ඥාන වෙනකොට කියන්නේ ඒ වගේ පරීක්ෂා කරව ඉන්න දෙයක් නෑ. එයාට ඒක මෙතෙක් කරන්නේ හැකේ සහිතව. අත නිසා කොහොම තීරුම් අරගන්නවා? දෙයක් දිහා බැලුවට මාන්නයට අහු වෙන්නේ, තණ්හාවට අහු වෙන්නේ, දෘෂ්ටියට අහු වෙන්නේ මතු පිට ලාවට බලපු නිසා. ඇත්තට බලන්න පොඩ්ඩක් පමා වෙනවනම් ඕනම වස්තු කිස්ටි වේවා පුරුෂ වේවා නාම වේවා රූප වේවා ඕනම දෙයක ධර්මතාවයේ තියෙනවා. ලාවට බලලා කෑවොත් ඒකෙන් තෘෂ්ණාව ඇති වෙනවා. හොඳට මේක අහලා බැලුවොත් පමා වෙන්න ඕනේ. ඒකට වස්තුවත් එක්ක ආශේවණි ටික වෙලා ගන්න ඕනේ. භාවිතාවය යන්න ඕනේ. ඒකයි ආනාපානය දැක්කට ආනාපාන 11 පැත්තක් තියෙනවා. අපි භාවනා කරනකොට ආනාපාන ගන්න නැතුවත් නෑ. ඒ 11 පැත්තම දකින්නම කරන්නේ. කෙරුවට පස්සේ ආනාපාන කරපේකනට පිම්බි මැකිලිම නොකෙරුවයි කියලා බාධාවක් නෑ. ආනාපානේ කම්බෙන ධර්ම හේමම පිම්බි මැකිලිම දාන්න. එහෙම සක්මණ දාන්න පුළුවන්. එහෙම ඕනේ ලෞකික වස්තු කර දාන්න පුළුවන් ආනාපාන තුළින් ඥානය පිරිසුදු කරා නම් ඒ පිරිසුදු කරපු ඥානය අනික් වට අලුත් කරන්න දෙයක් නැහැ. ඒක එහෙම වළංගු වෙනවා. නිසා එකක් හරියට තේරුම් ගත්තොත් ලෝකෙම තේරුම් ගන්නවා. ඔච්චර ආරාධනා කර සිටිනවා මේ පැත්තෙන් හරි කමන්නේ අපිට මත කරගත යුතු ප්‍රශ්නයක් හෝ කළ යුතු ප්‍රකාශයක් හෝ භාවනා සම්බන්ධ වෙන ජීවිතයක් හෝ තියෙනවනම් සපය භාගයක් තියෙනවා. මුදිතාව කියන එක තමයි වැඩි යුක්තත්වයේ එන්න තරමයි භාවනාවගේ මේ කර්මකාරී කරන එකක් එහෙම නැත්නම් අර හිතේ සැපත බලලා හිතව කටයුතු කරන්නේ කර්මස්ථාන කියන්නේ අපිට මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා මේ සතර බ්‍රහ්මවල තියෙන මුදිතාව ඒක සඳහා කරන්නේ සාමාන්‍යයෙන් මුදිතාවෙන් පටන් ගන්න බෑ පටන් අර ගන්නකොට පටන් අරගන්නේ මෛත්‍රියෙන් මෛත්‍රිය ගත්තාම පරසත්තාන හිතානුභව ලක්කන. අන් සතුන් කෙරේ හිත අනුභව නැත්නම් හිතවත්කම. හොඳ වචනයක් පාවිච්චි කරන එකට සත්ත්ව විශේෂ කෙරේ හිතවත්කම. පරහිතකාමී කම ඇති කරන. ඒ නිසා මුළු සත්ත්ව විශේෂම මෛත්‍රී ප්‍රමාණයි. තිරිසන් මනුෂ්‍ය ප්‍රිය ප්‍රිය නැදාට ඔක්කොටම පාත ඒතර ගන්නේ අදේරෝ හෝමි කියන එක තමයි ඒකේ තේමා ගාතාව. සියලු සත්වයෝ වෛරයත් එක්ක ඒවා. නමුත් පටන් අර ගන්නකොට ඒක තමන් වෛරයත් එක්ක ඒවා කියලා පටන් ගන්න ප්‍රිය සත්වෙින් දීලා මඳහත් සත්වෙින් දීලා අහිතවත් සත්වෙින් දීලා දස දිශාවට විකූර්ණය කරනවා. එතකොට මෛත්‍රී භාවනාවේදී සියලු සත්‍යයන් බදා ගැනීමක් කරනවා. සියලු සත්‍යයන් සිප වෙනද ගැනීමක් කරනවා සත්ව วิ ෂය කියන එකට. එහෙම ගත්තට පස්සේ මේ පුද්ගලයා තුළ මේ කල යුත්තක් පෙන්වන්නේ නැහැ. මේ සත්‍යය මෙහෙම කරන්නේ මේ සත්‍යය මෙහෙම කරලක් වෙන්නේ නැහැ. සියලු සත්‍යයන් વિશે සත්ත්ව વિશે හදලා ශිල්ප වැරද ගැනීමක් තමයි වෙන්නේ. ඊටකොට ඒ සමහර සත්තු දැනට තද බල පීඩාවට පත් වෙලා තියෙන වේදනට වේදනා නිසා හෝ චිත්ත පීඩා නිසා ඒ ඇත්ත දකින්නකොට මේ අනිසතුන් කෙරේ අනුකම්පාව අර මෛත්‍රී ඇතිවිචිතර වඩා ඇති වෙන පටන් අර ගන්නවා අනුන්ගේ කම්පාව නිසා ඇති වෙන අනුව එන කම්පාවක් තමයි අනුන්ගේ දුක දකිනකොට බලන්න. එතකොට මෛත්‍රී වගේ කරලා නැතර වෙන කන්නේ මේ තියෙන්නේ අනුකම්පා සත්‍ය දුකින් මුදාලීම සඳහා දුක්ඛ සසත්තානම් දුක්ඛාපනායන ලක්ෂණා කියලා කියනවා. දුක්ඛ නැති කිරීම සඳහා කායික වාසික ක්‍රියා කරනවා. මානසික ක්‍රියා කරනවා. ඒකෝට ඒක වැටෙන්නේ සත්ත්ව විශ්ින් භාගයකට වගේ. දැන් දුකට පත් වෙලා කියන්නේ හැම සතාම දුකෙන් තමයි දැන් පෙළෙන මට්ටමේ ඉන්න සත්වෙන්නේ ඒක ක්‍රියාශක්තිය. ඒ නිසා සාමාන්‍යයෙන් ක්‍රියාවත් බලනකොට මෛත්‍රියට වැඩිය කරුණාව මිනිස්සයා සක්‍රිය කරනවා. එන්න අපි කරු සත්‍ය කරුණාව කියන එක තමයි මුකක් කියලා ඉස්සරහ ගන්න. කරුණාව විනුවට ඉන්න බෑ. කම්පණය වෙනවා. අනුකම්පාවක් ඇති වෙනවා. කරුණාව කියන එකේ. එතකොට සත්‍ය વિશે දුකටපත් වෙච්ච පිළිස. එතකොට ඊගාව පිළිසක් ඉන්නවා දැනට දුකටපත් වෙලා නැහැ. ලෝකයාන දුකේ තමයි ඉන්නේ නමට ඊයත් හිතන්නේ සුඛේ කියලා. අන්නේ සුඛේ නැති සත්‍ය දුක්ඛා පම්මෝන සුඛා ඒ සුඛේ නොමිදේවාගෙන ගාසමයි මුදිතාවර තියෙන්නේ යථාලබ්ධ සම්පත්තිතෝ මාවි ගච්ඡanti. සම්මාහාට යතු ඒ සම්පත්තිය ලැබුණා රූප සම්පත්තිය, වේදනා, හිතවිලි, පෞල් අම්බුදරුවන් වස්තු භෝග සම්පත්තිය ලැබුණා. අනේ ඒ නැත්නම් මේ තම තමන්ගේ හේතු සම්පත්තිය ලබපු මේ සම්පත්තිය දුර්ව වේවා. යත්න්ගේ නැතිනම් නැති නොවේවා කියලා මුදිතාවක දාන්න පුළුවන් වෙන්නේ කරුණාවෙන් අර දුක්ඛිත සත්‍ය අයින් කරවලා. අයින් කළ ක්‍රියාවක් වෙනවා. ක්‍රියාවත් වෙනකොට තමයි කියන සමාධියක් තුනේ මට කරන්න දෙයක් නැහැ. දැනට සතුටේ ඉන්නවා. ඒකෝට ඒක තේරුම් ගන්න පුළුවන් මුදිතාව නැවැඩුවොත් අපිට වෙන්නේ මේ සතුන් ඊර්ෂ්‍යාවෙන එක. ඊවන්සෝ අසාධාරණ විදිහට සැප විඳිනවා. සූරගන කනවා. නැති කරන්න ඕනේ ධනපතිවන්ත යෝධෝ සටන් කරන්න ඕනේ කියලා හැංගීම ඉන්නේ ඊර්ෂ්‍යාවුනේ. මුදිතාවෙන් කියන්නේ මේ ඒ කට්ටියට හම්බුනේ මොකද ඒ කට්ටියට පරණ හේතුවක් නිසා මට තියෙන්නේ ඒ ඒ අත්තන්ට ඒ වස්තුවෙන් ආයිනෝ වේවා. යථාලද්ද සම්පත්තිතෝ මාවිගත්තන්. ඒක පුහුණු කළ යුත්තක්. හැබැයි පුහුණු කළේ කරුණාව විතර වගේ අදුව කුණු ගන්නන්නේ කුණු ගන්නන්නේ වෛර කිරීමක් හෝ ඊර්ෂ්‍යා කිරීමක් හෝ නොකර හිටීමට මුදිතා ගුණය තේරුම් ගන්නවා. ඒක උපමාවක් වශයෙන් කියන්නේ දරුවෙක් ඉපදිච්ච ගමන් පොඩි දරුවෙක් ඕන කෙනෙකුගේ මෛත්‍රී උකා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා පොඩි දරුවෙක් පැටියෙකුටයි දරුවෙකුට. ඒ නිසා කොයි කෙනෙක් කොයි අම්මට දරුවෙක් කම්මත් අනික කම්මලා යනවා ওই පවුඩර් පෙට්ටියක් ගිහලා දෙනවා කිරිසික් නියක් ගිහලා දෙනවා ඒක ස්වභාවය. ඒ මෛත්‍රිය. එතකොට ඒ අම්මට මෛත්‍රිය තියෙනවා කියලා කියන්න දෙයක් නැහැ. ඒ අම්මට ඒ තමන්ගේ දරුවා පිළිබඳව මෛත්‍රියේ ස්වභාවයෙන් එනවා. අම්මා වෛශ්‍යාවක් නොවෙනවනම්. වෛශ්‍ය කවදරට වෛර කරනවා. ඒක නිවෘත්තියට බාධායි. තමන්ගේ වෛශ්‍ය කෘත්‍ය කරන්න බෑ. නැගත් ගැනීමකට විරුද්ධයි. නැත්තම් කුලකාන්තාවක් පිළිගන්න. නමුත් එහෙම ඉන්නකොට ඒ අම්මට දරුවා හම්බුලා සතුටින් මෛත්‍රිය ඉන්නව දරුවා ලෙඩ වුණා කියලා හිතන්නේ. උණක් කැම්බිචා කියලා හොතු බලනවා ගලන කණ්ඩක් නැහැ බොණ්ඩක් නැහැ අඬලා ඉන්නකොට අම්මට විශේෂ කැක්කමක් එන්න පටන් අර ගන්නවා දුක්ඛිත සත්‍යයක් මේ ආදරය කර කර ඉඳලා බෑ කිරි ටික තියලා බෑ දැන් කොත්තමල්ලි කම්බලා දෙන්න ඕනේ වෙදෙක් කාඩ ගෙනියන්න ඕනේ ඉස්පිතාල ගෙනියන්න ඕනේ ඒ ක්‍රියාශක්තිය කවුරුත් කියන්නේ අපිට තේරෙනවා එහෙම ඉඳලිවලා ඒ දරුවා වැඩිවියපත් වෙලා ඒ දරුවා පිළිඳරොත් නම් ගාන දරුවා කියලා හිටලා ගාන දරුවා පිළිඳරොත් නම් අම්මා දන්නවා මේ වයසේ හැකියක අම්මත් එක්ක තිබුණ ප්‍රේමය හරියන්නේ නැහැ දැන්. එයාගේ නිසි කලවයසට මේ වල්ලබේක් හොයනවා. එතකොට අම්මට තේරෙන පටන් ගන්න අම්මට දන්න දැන් මගේ මගෙන් කැපෙනවද? මට නැති නැත්නම් අසාධාරණ සැපයකට දරුවා යනවා කියලා එතකොට අම්ම මුදිතාවෙන් කරවන්න නිකන්. ඉතින් මේ වයසේ හැටි ඉතින් ඒකද ඒක හදන්නේ. ඊට පස්සේ අන්තිමට දරුමල්ල වුණාට පස්සේ ඇවිල්ලා කියනවා නේ අම්මේ මොකද වගේ අම්මට ඉතින් පොල් ගාලා දෙන්න කියන්නේ. ඩිසెంබර්ල දෙන්නේ විදියට දරුවා නාවන්න තියෙනවා ඉතින් ඉස්කෝලේ යවන්න තියෙනවා කියලා ඒක අම්මා දන්නවා හේතුව පෙන්නුවාට අම්මට තමයි ඉර ඇඳෙන්නේ කියලා එතකොට උපේක්ෂාවෙන් නිකන් ජීවිතේ ගන්නකොටත් ඒක දරුවෙක් සහ මවක් අතර දෙන සම්බන්ධතාවය මෙත්ත කරනකොට විස්තර වෙනවා ඒ මුදිතාවේදී තියෙන්නේ ඇත්තටම අර ඉස්සලා කෙවිද සාමීචි ප්‍රතිපන්න වෙන්නේ අපි අපි ඉන්න පිරිසක් එක පිරිසේ ගුණ දකින්නේ නැත්නම් මේ පිරිස මම මේ පිරිසට කලියුත්ත ගොඩක් කියන මම කලියුත්ත කියලා දාගෙන මුදිතාවෙන්න තමයි මේ දෘෂ්ටි මේ උත්සාහ කරන මම භාවනා කරන නිසා මේගොල්ලන්ට අඩුපාඩුවක් නොදැනේවා. මම මේ ඔයලා බලන මේ ටික කරන්න ඕනේ කියලා කියන්නේ මේ එක පුත්කලයකට පහින්දිනවවත් කඹරනවත් නෙවෙයි. සංගරත්නේ ඒකට බලන් කියන්නේ මේ මිනිස්සු විරුමුක් කියන භාවනා මොන වෙනකොට නෑ. ගුණෙත් හොඳයි යාටත් හොඳයි කිය. අන්නේ මුදිතාව යන ගන්න නම් අර සන්තුෂ්ටි කරගතිය සම්පත්‍ති කරගතිය කියන පිරිච්ච ගතියක් එන්න ඕන. සමානට දෙන්නේ නෑ. ඒ කියන්නේ අනුන්ගේ සතුටබල්ල සතුට කියන ගතිය නෑ. ඒක රුචියක් පාවදින්න තමන්ගේ රුචිය පාවල දෙය කියන්නේ තමන් දුක් විඳිනවා අනුන්ගේ සැප වේවි. තමන් දුක් වලදනවා. ඒ වලදන්නේ නීච භාවයකට බහල් භාවයකට පත්ලා නෙවෙයි. තමන් මම මේ විශාල උදාරමේ වතක්. අපි කියනවා දලදා බන්දුවාංශගේ වතපත් වත ආවා. සිරිමාවෝ දිනාංශගේ වතට ආවා. විතර වැස්සයි යවුවා කියලා මොකොත් නැහැ ලොකෝ සතුටකින් අපි ගිහිලා ඒක කරන්නේ අප්පා මේක උදාාර කාර්යයක් මේ ඉස්සරදලා ආපු දෙයක් කියලා. ඒක තමයි තමන් ඉදිරියට ආපු දෙය ඉතාම ගෞරවයෙන් කරන්න බුද්ධචාර කියන එකේ මම දැකලා තියෙනවා දෙන්නෙක් විතර උලපණි අම්මා කියලා කෙනෙක් හිටියා නිල්ලඹ. ඒ උලපණි අම්මා දරුවන් යදරුවෝ කියන. අත්තම්මගේ මේ වයසයි. ඉතින් මේ පුරුෂයා ඉන්න කාලේ විද විවාහ කළ දෙවි තියෙන අම්මගේ තාත්තික උපනාට එහෙම මේ තදවල කාමාශාව ධර්ම විවාහයලා නෙමෙයි. ඉතින් පුරුෂයාට ප්‍රතිඋත්තරය කළා කියනවා. ප්‍රතිඋත්තරය කියන්නේ ඉඳපු ගමන් සිල් ගන්න යනවා. සිල් ගන්න ගියාම අර හතර වියන් පුරුෂයා වල කෙල් වශයෙන් අල්ල ගන්නලු පන්දලේ. ගහ ගහලු ගෙදර ගෙනියන්නේ. තෝ ඇවිල්ලා මේ සුදු දෙට්ටක් පුරවන මේ තේරුම කවුද යකෝ හරකුන්න ගන්න ගියේ. ඉව බලලා කරලා ඉන්න බෑ. මේක ඇවිල්ලා මේක යක්ෂ සීගල්ලිලා කියලා සෙනඟ මැදට වැදගෙන යන්නේ. අම්මට කරන්නේ නැහැ. ඒ ඒ පුරුෂයා කෙම්දෙල සීලනම් ගල ගන්න හරකුන්න කන්න තුන දරුවන් කන්න තුන ආය දවසේ සීල් ගන්නවා. අර විදිහේ. ඊට පුරුෂයා මලක්. පුරුෂයා නරුවට පස්සේ ඉතින් අම්මගේ වැඩේ කොච්චරක්වත් මේකේ මුදිතා ඒක ප්‍රමාණ කරන්න බෑ. කරගෙන ඉන්නකොට කියලා කියනවා අම්මා අම්මා වගේ කෙනෙක් පන්සලකට යනකොට වටිනවා භාවනා මධ්‍යස්ථාන. අනේ පුතේ මොකක්ද මේ භාවනාවක් ගන්න කියන්නේ. ආ ඒකට හොඳ දැනක් තියෙනවා නිල්ලම කියලා කිසි දෙයක් අහන්න යන්නේ. පස්සේ ගියේ දෙන නිල්ලමට. නිල්ල වෙන සුද්ධුත් වෙනවා, කෙල්ලොත් වෙනවා, වාසි වෙනවා, ඛණ්ඩ දෙනවා. මේක මේ අම්මට මොන විදියකවත් මේ ලෝකේ ගැලක් කියලා හිතෙන්නේ නැහැ. මේක සම්නික්ෂණව ධර්ම ලෝකේ තමයි. ඉතින් මට මං දැක්කා උලපණි අම්ම කියලා එකෙන් කියනවා ඒ කොටින් මාත්තත් ඇත්තේ යකින් බලනකොට නම් ඒක තමයි හර්ධිය මනුස්සයා සම්පූර්ණ ඡාගයට මොඩිය පිටුනාවා. ඉතින් මේව භාවනා කරන වෙලාවෙදී එක දවසක් මේ දොස්තරලා කෙනෙක්ට ගිහින් කිව්වලු නෝනෝ මේ මට පොඩි උදව්වක් කරන්න මට අකුරු ලියන්න බෑ දුව බලන්න ඉනවා මං ගෙදර එනකන් දරුවන්ගේ දරුවන්ගේ ඉන් දුවට ලියුම් කරලා කියලා දෙන්න පුළුවන්ද මම එන්නේ නැහැ කියලා එක දවසක් කියලා මෙහෙම කරගෙන අර මේකට අත තියා ඉනකොට දොස්තරලා ගෝරු අම්මගේ තනේ ගැටයක් තියෙනවා මෙතන මේ පිළිකාවකට අනේ දුව මේ ඒක උඹට ඕනේ නැහැ බොලින දෙලි බංකෝ කියලා ගස්සේ අර දොස්තරණ ගිහලා දොස්තර කෙනෙක් වෙනකොට අනියම් එක පිළිකාවා. මම ඊට වැඩි දවසල මම යනවා. මෙහියට කරපු නිසංක දන්නවනේ. නිසංක දන්නා ඒ කතාව. දින කැමරට යනවනේ යම්ම ඔක්කොම ගියාට පස්සේ අන්තිමට යනවා. පිඟානක් අතර දෙනවනේ. ඒක දැක්කම යම සලකන් දෙනවා. අනේ මේ දේව පුත්‍රය දේව පුත්‍ර උඹලා මට මම උඹලට මොනව කරන්නද මට මේ සලකන්නේ. ඒක කන හැන්දක් බෙදන්න. පුදුමාකාර වාක්‍යයක් කියනවා. ඉතින් ඒක වනදන්නේ මොනවා කරන්නේ හැඳ ඒ කඳුලට කඳුලට පිංගිද. පිංගිද මෙහෙම කරගත්තහම අනිත් මෙව්වා ඒවා ලෝක පහළ වෙනවා නේද මොනතරම් දේව කණ්ඩායම මොනතරම් මේ සත්පුරුෂයෝ කරන්නේ පරිණත් මේ කොහොමද හම්බෙන්නේ කියලා ඔහොම කරගෙන යන්නේ තමන් ඉන්න කාමරේට. කාමරේට කියලා මේ වාඩි වෙච්චාම ඇඳේ පැය හයක් හරි ඉන්නවා. මොන්නම දෙයක්වත් එයාම දන්න ඉරියව මොනවක්වත් දන්නේ ඔහේ ඉන්නවා. ඉතින් මොන පිළිකාරයද මිනිස්සු ඔක්කොම දැනගත්ත මේ අම්මට පුදුි උදව්වයි කරන්නේ. මොකක්ද උනේ ඒකට මේ වචන කතා කරනවා මේ යක්ෂණ කතාවක් කරන්නේ. මේ පිළිකාරදී ස්ථාරිය. ස්ථාරිය ආනන්ද බෝධිමාතාගේ විසිමනසේ බෝධිමාතාගේ ස්ථාරිය. මොකක් නෑ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ වගේ බුද්ධ අම්මේ මං කවද උදව් කරලාද දෙයිනේ මේ මනුස්සයා මේ අවිලාවේ මරණ බලන් ඉන්න ස්පිතාලේ අර ගයිතින් වතුනාද කියලා බහින්න පාමයිදී ඇඳේ වෙලෙන් කාණේ වහතු මහත්තු නෙමෙයි මේ මහා බෝසතාණන් වහන්සේ මං කොහොමද බහින්නතු ඉන්නේ මාව බලන් ඉන්නවනේ ඊට පස්සේ අම්මේ මේ මම මේ නිකන් ආවේ නිකන් මම මේ කොට ඉස්පිතාලේ එනවා අම්මට මොකද හිතෙන්නේ මොනවා මට හිතෙන්නේ දෙයිද මේක ඇතුලේ තන්නේ කර හිස් මේක මට කියන්නේ මේක ඇතුලේ තන්නේ කර හිස් මහත්තු කියලා මොනවාක්වත්ම නැහැ මේක ඇතුලේ අනේ කොච්චර හොඳාන්නේ අපිට මේ විදිහට ඇහිඳානකම් කරද්දී බුදු අම්මේ මහබෝසත්ණන් වහන්සේට මොන කරදරයක්ද මගෙත් මෙහෙමනම් මගේ නම් මොනවාක්වත් නැහැ මහත්තු කියලා ඒක ධම්මගේ වෙන අම්ම දැන් මේක වෙන්නේ ඇතුලේ කිස් කෙනෙක් කියනකොට තේරෙනවා යම්මගේ අහුනේ ඒක පිට මොකක්ද කතා කරන්නේ පිට කොහොමදක් කිස්නේ කිව්වද පොඩි මාතගෙන මේ ලෝකේ කවුරුහරි සෝවන්ලා ඉන්නවා කියලා මම අහනවනම් විශ්වාස කරනවා මේ අම්මා තමයි කියන්නේ අකුරුවක් දන්නේ ඒ නිකමට හරි කර්තේ දේව වාක්‍ය කියන ගත්තොත් එහෙම බින් කෙරුවා කියලා කාට හරි මේ කඳ හැන්දක් හරි බෙදලා පුදුමාකාර වාක්‍ය කිස්කතාවේ ඔක්කොම නර්ස්ලා සුරංගනාගේ දස්සල ඔක්කොම දේව පුත්‍රයෝ. මම ගියා එක දවසක් යනකොට දුවගෙන ආව ඇඳේ ඉඳලා. වනිනවා එතන උත්තර වනිනවා මොකද ඇඳාර කට්ටි දීගෙන නැරෙන වන්දනා කරනවා. කවුරු ආවත් ඉස්සරහට. මම ගියාට පස්සේ මම කිව්වා මේ මම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක බලනකොට මේ උත්තර 35 විතර බේලා. පස්සේ මම ගිහින් ගෙනත් දුන්නා. ඉතින් ආ මොනවක්වත් ඕනේ නැහැ. මේ වගේ දෙයක් කෙරුවොත් එහෙම ඉතින් ආයේ මොකක්වත් නැහැ. ඒක ඔඩිනත් රට ගිහිල්ලා. ඉතින් මේ මුළු මණ්ඩලේ මුළු ස්පිතාලෙම මේ සුරංගනාවියෝ මේ දේව පුත්‍රයෝ මේ බෝසත්තු. ඒව විතරමයි කතා කරන්නේ. මේ දේව මණ්ඩල, මේ බ්‍රහ්ම මණ්ඩල. ඊපස්සේ මං ගියා මේ මං එනකොට අසාධ්‍යයි. ඊපස්සේ ගෙදර ගියා අතරම මුඩ බලාගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන්. මේ වලට කිසිම විඳ විඳින්නේ නැහැ. ඊපස්සේ ඊට පස්සේ මම ගියාට පස්සේ ඉස්සරහට වාඩි. වාඩිනාට පස්සේ මතකද කියලා මට ඉතින් කවුරුත් මහබෝධිසත්වයන් වහන්සේ මට ඔබ ඉවේක නම් මතක නැහැ පුතේ. මහබෝධිසත්වයන් වහන්සේ මම හිතුවා මම උපුලිල්ල කිව්වා මේ මම දන්නේ අපි මේ මහත්යාව මොකද කියලා දන්නවද කියලා දැන් නැහැ කියලා. මේ මහත්යා ඒකන දෙනවා මීටි වල පැවිදෙන්න. අනේ හද්ද කියන්නේ මීටි වල කොයි පරාකට තියෙනක අනේ ඔය දිශාවට මගේ දිශා නමස්කාරය වේවා කියලා ඇදේ නැගිට පුතුවේ නැගිටලා මීටි වල දිශාවට වදින කොට. සීමාන දෙකේ නැල්ලලා. මම මෙයාට පස්සේ ඔය මාර්ගාවේ ඇතයි එයාමයි වලට එක දවසක වගේ. ඒක දිහා බලනකොට වෙනවා අර මාත්‍රිත්වය. කිසිම දවසක මොනම විදියකින්වත් නුගුණයක් කියන්නේ. ස්වාමීන් ඒ කියන්නේ මේ හැටම කිරීම දෙවිවරු විදිහට දකිනවා කියන්නේ ඒ ඉන්න කාලේ බොහෝ දුරට ඒ වගේ ඉන්න තේ සංකේතන. ඒ කියන්නේ අර අර යාගේ මනුෂ්‍ය කරක් දැන් කියනවා. මම ඉන්න කාලේ මට ගෙස් වලින් අදලා ඉල ගැහුවේ ඒත් මට තරහ ගියේ නැතිලු. මම සිල් නොගන්නවා කියලා අද අටක් ගත්තෙත් නැතිලු. මනුෂ්‍ය නැති කියලා මට නිකන් ගියා වගේ. මට ඕන විදිහට පන්සල් යන්න. ඊට පස්සේ මනුෂ්‍ය කොහොමද භාවනා කරන්න පන්සල් කියන වැඩන්නේ භාවනාවන්නේ මම දන්නේ නැහැ. භාවනා කරන්නේ මොකද්ද කරන්නේ? මේ ගොඩින් මත මොනවක්වත් කියන මේ හිත ගන්න දෙක නෙමෙකුත් නැහැ. මේ ගණන් කරන්නේ නැහැ. මෙන්න කණ්ඩ තියෙන කාබන්. ඉතින් ඒකෝට ඒ දවස්වල තියෙනවා එතන මේ වර්ක්ෂොප්ස් තියෙනවා ඔය මේ සදාහන් මිතුරු සමග. ඔක්කොම අයිනේ ඉස්කෝලේ වලින් පිටින් ගිය ටීචර්ස්ලා. ඒ මැදට එනවා අම්මා වාඩි වෙනවා. සම්පූර්ණ සෙමිනාරක පටන් අරගත්තාම හැන්දාවේ 12ට විතර ඉතින් වර්ක්ෂොප් එක. අය හත වෙනකම් ඔය අම්මා මෙහෙම හේතුණාවේ එච්චරම තමයි. ආයේ මොන්නම දෙයක්වත් නැහැ ඉරියව්ව එහෙමම. ඕනි තරමක් වෙලාවක් කිව්වා. මේ භාවනා කරලා පුරුදු කරලා නෙවෙයි. මේ පිරිසක් එක්ක ඉන්න හම්බුනා කියලා. ඉතත් ඔක්කොම ඉස්කෝලේ ගිහගත්තු ගුරුවරු කී දහහකට උගන්වපු කට්ටියට අනේ මේ පිරිසත් එක්ක මේ බණ අහගෙන මට මේ ඉඳගෙන ඉන්න පුළුවන් නේද? කවදාකවත් මේ උස්සාසන ගැන ලක්මකුත් නැහැ. අත්තම වුණාද ඒක මහ පුදුමාකාර මොදිතාව. මේ මෑතක ගියාව මෙහිට වේ මේ කොස්කමින් අත්තමගෙනේ. එයාට තමයි බෙහෙ දාන දීලා දැන් දෙවෙනි තුන්වෙනි પરම්පරාවත් එක්ක ඇවිල්ලා කියලා ගියා මට මම අඳුරන්නේ නැහැ. මේ මම අන්තිම දාට වෙන්න පුළුවන් මේ පොඩි උන් මම ඔක්කොම පුරුදු කරලා තියෙන කියලා මම ටිකක් ඇවිස්සුවා. මම මොන නිකන් මැරලා යන්න හදනවා අපරාධය හිටන් දව මැරලා ගියාම ඉවරනේ කියලා. <laughs> ගාලා කිව්වා කඳුලක් අහලා දාන්න නැහැ ජීවිතේ. ස්වාමීන් වහන්සේ දවසින් නම් මේ දරුවොත් අල්ල දරුවන් දරුවක් මුන්ටත් භාවනාව ගන්නලා ඉවුවා කියනකොට කියන්නේ සම්පූර්ණ අයිතියක් ඇතුව මේ මේ වෙන කිසිම ආමුදුගෙනුට ගන්න බැරි අයිතියකින් පිටිලා කතා කරනවා. ඒක හිංසෝ සන්තුප්ති කරයි. සම්පත්‍ති කරයි. ඒක දකිනකොට කිසි කෙනෙකුට හිතෙනවා මේ මාතෘත්වයේ මාතාවගේ තියෙන අපි කියන්නේ මේ ප්‍රජාපතිය කියලා කියන්නේ. ප්‍රජාපති ප්‍රජාපති ගෝතමිනේ ඔය දේවපුත්‍ර කියන්නේ ප්‍රජාපතිගේ ප්‍රජාවට අධිපතිය යන්නට කිසි කෙනෙක් ලොකුණා. හැබැයි මේ පුංචි කරලා ගන්න. ආම්සුවනේ මේ කිව්වොත් මේ දෙයන් වගේ ඒ ඔක්කොටම නිකන් අර මේ සෞත්‍යෙන් දෙනා වගේ තමයි. එහෙම මාතෘත්වය ගැන කතා කරන නිසා මොන රක් විතර දෙකම නැති වුණත් මේ ලැබිච්ච පුංචි දේ එක අම්මට පවන් සැලුවා. වතුර විදුවක් දුන්නා. මොන දෙයක් දුන්නා. තුම සතරකින් ජීවත් මේක බෑ බෑ අර ඉස්ලාම ගාථාව කියන්නේ අන්න ඒක නැති එක. යත් හිතන්නේ මට මේ දිනකොට වමකින් දුන්නේ. මට අද්ද කිම දුන්නේ. අරයට වතුර අල්ලලයි මට වතුර ඇල්ලුවේ. අකුල් ගාල ලෝකනේදී සංසදේ පස්නාන ඕනේ සාමාන්‍ය කිසිම දෙයක වෙනසක් දකින්නේ නැහැ. හැබැයි හැම දෙයක් පිළිබඳ කරකේලකුත් කියන්න බෑ. ඉතින් ගොඩේ මහත්තයා කියෝ මන්දර මට පේන ගාන මම නම් මේ යම් කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය නැහැ කියලා කියන ඔච්චර තමයි මම දැකෝ නිදර්ශනේ කිව්ව. මුපොන්න බෑ සක්කාය දිට්ඨිය. මේ උඹ කෑණි මේ පිරිමි මුපොන්න බෑ යන්නට කරනවා. ඒකම දැන් මොනවයි සම වෙනකොට නීරසනේ එකට අපිට වෙන්නේ. වැලියට ඔක්කොම සම වෙන නීරසනේ. ඊයමට නීරසනේ මේකේ තියෙන සෞන්දර්යය වෙන්නේ. මේ පිරිසුදු වැලියට වාසියක් තියෙන පිටචරයි. ඒක පිළිබඳව වාණිමේ වැලිනේ මොකටද කියලා එහෙම ගන්නෑ. මේ පොතක් එක්ක මේ අකුරු බුරුම අකුරු දෙකල පොත ප්‍රශ්න නැහැ. මේ පොතක් අකුරු කියලා තියෙන මේ අතු කියවන්න දන්නවනේ. මේ කොච්චර වටිනවද? එච්චර තමයි. මේක මේ අකුරුද තියෙන කුණුවල් වගේ ඒක දෙන්නේ. ඉන්නේ ඒ ගතිය හැම කෙනෙකුටම අපේ ළමා කාලේ තිබුණා. අපි ඔක්කොටම ළමා කාලේ තිබුණා. හැම දෙයක් දිහාම අපි බැලුවේ හරි ලස්සන මේ මත්තර ගහගෙන ස්වර්ගේ. ඉස්සරහ ලකුණු මේ බහගෙන නේද දැන් මොකද රසුවන්ගෙට ඇවිල්ලා ඒකේ රීගන ගාගන ඒකත් ගාගන ඒකටත් ගන්න බැලුවත් හරි ශෞත් විචාරණ ඉතිං ඉන්න නිකතල්ල තියාගෙන අයියෝ ආදරණ විද්‍යානාමි මහා කරුණාව ප්‍රමාණ ඉක්මවන්න කරුණාව ඉක්මවලා ගිහලා මහා කරුණාවට ගිහින් එහෙමයි. ඒක අම්මා කෙනෙක් ඉන්න එක සාමාන්‍ය දරුවෝ තුනට කෙනෙකුට අම්මා ලැබීමන්නේ දෙක දරුවෙකුට සාමාන්‍ය. නෑ ඒක තමයි අපි කියන්නේ සාමාන්‍ය සතරක්ම වියන වලට නිදර්ශන වෙන්නේ මවක් දරුවන් කෙරේ දක්වන එක. මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා. ඒ තාත්තට එනවා අඩුයි. තාත්තගේ තාත්ත බයන ප්‍රතිපත්තිවත් එන්නේ අම්මගේ තියෙන ඉතින් අර මාතා යතා නියම් පුත්තන් කියන හොඳම නිදර්ශනේ මාතෘත්වය තමයි. අනිත් එක හැම අම්මටමයි. විශේෂයෙන් බටේට ලෝකේ අම්මලාගේ හරි හිස් ඒක. හරි කුතිම වෙලා දෙන එක බලනකොට හරියම නිකන් මේ මගේ වචනේ කියනවනම් එන ගහට ලෝක පිටිනක් වගේ මට පාටිර ලෝක. ඒ තන්නේ කරම කොණ්ඩයක්. මොකක්වත් නැහැ. ඒවලන් දරුවෝ අම්මලාගේ දක්වන ආකල්පේ මොකක්වත් නැහැ. ඒක තමයි ලංකාවේ ඒක නෙමෙයි ඒක තමයි. මේ ඒ ගතිය නැති දැන් මම දැන් අපේ අම්මත් තිබුණා ඒ ගතිය. මම ඔය රසාව කරන කාලේ ඒ කට්ටිය අඬ ගන්න යනවා ගෙදර. මම අර පිච්චට අපේනවල රත්තරන් අම්මා. අම්මා අපේ අම්මා අඳුර දුන්නාට පස්සේ කොයි එක ආවත් ආයි මොනව කරන්නේ කන්න බොන්න තියෙන මොනවද කියලා බලලා පුතේ පුතේ කියලා කතා කරලා පස්සේ ඒක නිකන් කොහොමද අපේ අම්මා පිටුව බඩක් තිබුණාද ඇයන්ට ගන්න දීපු වගේ රූපෙත් පිටිකම තාත්තයි කොච්චර වැන්නක් කොච්චර ගැහුවා කියන්නේ අගහන අයෝ වෙනම දෙයක් ඒ වුණා ඔය මයි යාළුවෝ ගියා ඉන්දියෝ තියෙන ඔක්කොම අයකට දීලා යනකොට උන් අහලා යනවා අම්මට පිස්සුද මේ රටේ අපිට මේ පිස්සුල කාණ්ඩ දෙන්නේ මොන දුන්නද කියලා. අනේ තෝකි කාලෙත් බැලලත් ඵලයක්. ඵලයක්. අනිත් දවසෙත් එනකම් බලන්න. උන් ඒ කෑවෝ බනිනෝ බනිනෝ. ඒ අපි යාළුවන්ගේ හැටි. ඉතින් හමාරට බත් පාටල් බැඳලා දෙනවා මට කියන්නේ. තුකි මහා කාලට දීලා ඉතින් මට බැනුම් ගන්න බිය. ඒක බත් ටිකක් බැඳලා දෙනවා. දීලා නෙවෙයි සතුට ලබන්නේ නොදුන්න මේ පිළිචික මෙතන මේ පවුලක ගත්තාම එක පවුලක පවුල තුල අපි සාමාන්‍ය වැඩි කරන්නේ කුංචි කාරෝ දුකා බාලුකා කියලා ඒ සාමාන්‍ය හැලකීමේ වෙනසක් කියලා. ඒක අමතකයේ කියන ඒ කරුණාව කියන එක එතන පොඩි වෙනසක් ලැබෙන්න තියෙනවා මේක මම දන්නේ අපේ ඔය මේ මාම මාමලා දෙන්නම නෑ ලොකු මාම කොණ්ඩයා අපි ලොකු ආස්කද කියනවා පාරල මිනිස්සයා යා කඩයක් කරන්නේ ඊ මාම මේ ප්‍රාචීන විභාගේ පාස් කළා රුසියන් ඩිග්‍රියක් තියෙනවා ලොකු මාමා අන්තිම වෙන අපේම නිවිච්ච මත භාවනා කරන ලොකු මාමත් භාවනා කරන පොඩි මාමත් භාවනා කරන ලොකු මාමා දැනගන්න කීකේ කියනවා මට අම්මා කවදාවත් ලොකු පුතා කියන්නේ කුඩා බණ්ඩ කියනවා කියන්නේ පොඩි පුතාට නම් කට ඇරලා පොඩි පුතා කියනවා. ඒ අත්තම් මගේ ගුණේ තිබුණාද කියන්නේ මම දන්නේ නැහැ. ලොකු මාමට හැකියාවක් තිබුණා ලොකු මාමට ඉගෙන ගන්න. ඉතින් කියන්නේ කඩේට ගියේ ඉස්සලා. කවදාකවත් අඳාණ්ඩා කියලා කියන අපේ අපේම තමයි ලොකුම. අපේ අම්මා ගාට කුඩා ගන්නවා. කුඩා ගන්නවා හැමදාම කියනවා මගේ අම්මා කවදාකවත් මට ලොකු පුතා කියලා කතා කරලා නැහැ. මට කුඩා ගන්න කියලා තමයි කියන්නේ. පොඩි පුතාට ඉස්කෝලේ පුතා පොඩි පුතා කියලා හයියෙන් කතා කරනවා. අපේ පවුලේ මමත් ඔයගේ බැනුම් අහලා කියනවා. අම්මා මට විශේෂ සැලකිල්ලක් තියෙනවා. 11 දෙනෙක් දරුවෝ. ඉතින් අනිත් ඒවා කොනහන. ඒ අම්මගේ තියෙනවත් දන්නේ අපේ මනස. කියන්න බෑ අම්මලා ගැන තියෙන දේ කියලා. පොතර දරුවෝ හිතනවා මේ අම්මා මට දරගුවා රේමි කියලා. මම හිතන්නේ ඉතින් බුද්ධ ගුණේ හැටි වරනවා මාතෘත්වේ නම් එහෙම දරුවෝ දිහාවට නැහැ. නමුත් කියන්න බෑ කියනවා කියන්නේ. කියනවා ඒක වැඩි කරගෙන මම අවදි වෙනවා. සාමාන්‍ය අකරණ ගනුවත් ඒක ඒක වැඩ යම් මොකලද මේක ආසන්න කියන එක ඒකත් තියෙනවා මට මතකයි කැවුම් හදලා මේ තවනවා මහන්සිලා ගල්පස් රාජකාරී කරලා ඉන්නේ කියලා අනිත්‍ය වූ වතුරක් කරනවා මගට යනවා රත්න කල්පත්තු කරලා ඇකට දානවා උන් තරහයි. ඉතින් අම්මා කියනවා එහෙම නෙවෙයි පිළිදෙල්ලමක් නෝ ඉස්ලාම් කුමරට ගිහිල්ලා ඉන්න තියෙන පොඩි වැඩක් කරන්නේ ඒක කොහොමදත් උන් කවුරුන් තවන්න ඕනේ කියලා. තමන්ට කටත් එක තවන්න ඕක කියලා මේ විතර දුකුඹුරු කොට දින අපි කොතන නැද්ද කියලා ඉතින් අනේ කිසි ඒක කැමති නෑ. ඒක නෑ ඒකේ තියෙන අත්නොනක් දැන් අර ඉස්සර කුඹුරු කොට යනකොට අයිය වැඩි. තමුන් දී ගියාම අපිට කොටලා වෙනම මේ මේ ඒ කාලේ අර තම්බල වී කරනා වෙනම අනුරුද්ධයක් මේ මුල ලොකුනේ ගලගන්න ඒක ඇත්තටම අර තිබුණු කුල චාරිත්‍ර ගති දැන් ඒව හිතා ගන්න බෑ දැන් ඒවා නිකන් හීන කතා වෙලා තියෙනවා මොකද කොත්තු දෙක රටෙන් මේ කඩෙන් ගෙන ලාරි ගන්න හාල් කොත්තු ඒ මොන පොඩේ හාස් කැක්ලු හාල්ද වෙලා තෙන් හම්බෙන දෙක කාලා තම්බලා කණ එකයි කරන්නේ Google කරලා දැම්ම උඹ ගුලන උඹ දන කපන් ඒව දැන් නෑ ඉස්සර ඒක නෑ ඉස්සර හරිය නිකන් කාබනික නිකන් ඕගනික් රිලේෂන්ෂිප් එකක් තිබුණා ඒකෙදි මේ ගුණ ඔක්කොම තිබිලා තියෙනවා ඒක ඇත්තටම දැන් කාලේ බලන්න තියෙන්නේ එක තැන ජීවත් වෙන සංඝයා වහන්සේලා ටික. ඒක පවුලක වගේ. ඒ ටික එකට නැමුණොත් අර සංඝයාර මොකද්ද අපේ තියෙන්නේ ජාතකයේ මේ ජාතකඥ කතාව ගෝසිංගවණේ හිටපු සංඝයා වහන්සේලාගෙන ගෝසිංගවණේ තුන්නම හිටියේ. ඒ තුන්නම කවදාකවත් දවල්ට කතා කරන්නේ නමුත් වතුර පාදයක් ගන්නකොට කඩ ගහලා එකනට උස්සන්න බැන්න ඇසල පොඩ්ඩක් ඇඟිල්ලෙන් අත දික් කරනවා. අත දික්කලා මෙයා කර දිප්පුව අනිත් එක නෑ අනිත් පැත්තෙන් කර දුන්නා. හරිය ඉස්සෙල්ලා ගිහිලා තියෙන තැන තිබ්බා බාල්දිය දිද්ද පොල් අරගත්ත කිය අනිත් එකනට ස්තුති කියන්න තමා වෙන්නේ නැහැ. කිසි දවසක දෙන්න කතා කරන්නේ. හැම පසලොස්සක දවසේ තමයි අමාවක දවසටයි රාත්‍රී ටක්ටි ඔක්කොම ඇවිල්ලා උදේ වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් මේ තුනම මේ ඉන්දලකින් රජුගේ උද්‍යානයේ උද්‍යානයේ ඉන්නකොට ගොයම් උයම් පල්ලා පුතුම ආරසාවක් කියලා දෙන මේ කච්චේ. එතකොට නරුවත් යනවා කියලා තියෙන දවසක් හැන්දක් කරේ. මේක ඉන්න බයිකෝ. මෙතන මේ තුන්වනක් පුදුම විදිහට බණ භාවනා කරන ඔබ වහන්සේලා කරදර කරයි. ජරුවත්ටි අල්ලාහුවත අනුරුද්ධ සාන්නසි දකලිය ලබනෝ තමයි ලොක්ක කරන්නේ. මේක ගන්න ඉතින් ඒක ගන්න පොය අපේ ලොක්කන්නේ. ඊට පස්සේ ඉඳිදී ජරුවත්ටනසිත් ඒකට පාර්ලිමේන්තු ප්‍රශ්න ඇති කරලා හිත ඉගෙන සංඝයා ඇතුළ ප්‍රශ්නයක් ඇතුළේ ජරුවත්ටන යන ගමන. ගෝසිනවනේ කියන ප්‍රශ්නයට කොහොමද බන්නේ අනිසාරක අපි කයින් මෙන්ුණාට ඒකෙන් එකතුව ජීවත් වෙලා ජීවත් වෙනවා. ඒක ඒක දෙවියන්ට ප්‍රශ්නට මොන්නෙම කෙනෙකුට කඩන්න බෑ. අපි මේක තියලා තියෙන්නේ අපි නිකන් ලාභ සත්කාර සඳහා නෙවෙයි සීල සමාධි ප්‍රඥා සඳහා. යාගාට පාඩු තියෙනවනම් වැඩි පාඩු තියෙනවනම් යාට කර්මානුකූල ලැබෙයි. දැන් මගෙන් කවදාකවත් බාධාවක්. මගෙන් කවදාකවත් කෙනෙහිල්ලක් නැහැ. අපේ ගුරුබණ්ඩ සාංශ ලියලා තියෙන්නේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා හිතන්න. මෙයා ඕන නැති වැඩක් කරන්න එපා කියලා. මොකද මේ මචං කපණ එක නෙමෙයි ප්‍රශ්නේ මේක පවුලේ එකෙක් එන්නේ හදන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මිසක් අය කියන්නේ මේ පෞලේ සමාජිකෙක් විදියට බලනවා මිසක් කවම කවදාකවත් කපල්දාල කපල්ද කොහාට දාන්නද ඉතින් අපේ මනුස්ස જાතිය මරන්නේ ආ මේ විදියට ප්‍රශ්න බලුවොත් එයාගේ මේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ එයා හිතෙන් ආවේ අපි නිසා මම කියන්නේ මගේ විදියට බලනකොට ඔබ කරන අපි අනුතුෂ්ඨ හේතුවට කියන 100ක් මම ඔබ කියන්නේ මොන මන් දැනුවත් නිකන් මම විපරිච්ච මිනිස්සේ අපි විහිින්නේ මම සෞතලෙ ගෙනිච්චේ දැන් මේකම සාපේක්ෂයෙන් යකෙක් කරන්න හැදුවට මම හිතන කවදායි මැරෙන්න ඉස්සෙල්ලා ওই මිනිස්සයා මිනිහෙක් කරලා දාකල් අපිට මම හිතන්නේ ඔළුවට උසන්න අපි මරණ කාඩක කරන්න අපි මංච කවදා හරි ආපහු ගෙනල්ලා මොකද උනේ ඉතින් උඹටත් ඔය දේන මම ඔතන ගියට මමත් ඔතන ගියා ඒකෙන් පිළිවෙන්න මට කිසිෙත්ම කියන්න බෑ මම වෙන්නේ මම මේ වැඩේ කිරුවේ මම නෑ ඌට වැඩි අපි දින දින දින ගන්න අපි මනුෂ්‍ය හදන්න වෙනවා හදලමන් අපිට ප්‍රශ්න ඉස්සෙන් හම්බෙන්නේ නැහැ කොහේද? කවුරු හරි අපි වෙන්න පිළිසෙ අපි ළඟට එනකොට හොඳයි. අපි නිසා නරක වුණා කියලා හිතමු. අපිත් ඒක ඇසුරු කරද්දී මම ඒ මනසට අපි වටේ. අන්න එතකොට අපිට තියෙන පද්ධතිය කියන්නේ මොකද්ද? සාමිච්ච ප්‍රතිපන්න කියන්නේ මොකද්ද? හැම වෙලාවෙදීම ඒ අර මේ උත්තර හොයන පැත්තේ සාධනීය පැත්තේ බලන්න ගත්තාම මට කියන්න තියෙන වදන තමයි නිවනක් අලුතෙන් ඕනේ නැහැ. ඒ ජීවිතේම නිවනක් ඒ ජීවිතේම විමුක්තියක්. ඕක විපස්සේ හම්බෙන නිවන ප්‍රතිවිභාගල වල පස්සේ ප්‍රතිඵලයකට આવන්නේ. මේ වැඩේ කරනකොට පුදුමාකාර ඒ කියන්නේ මේ සංඝයාතර චකලිත උපරිමයෙන් කරනවා නම් ඒ බුරුම් භාෂාවක් කියලා කියනවා තුර්බාචු අවුන් කුවචු සම් තුර්බාචු සම් කුවචු අවුන් කටයුත්ත කරපන් මේ වැඩේ ඉබේ වෙන්නේ. සංඝයා වෙනුවෙන් හෝ දරුවන් වෙනුවෙන් හෝ රට වෙනුවෙන් හෝ ඒක උප්පරීමෙන් කරවන් අතට හැරලා බලනකොට උඹේ වැඩ විතර වෙලා තියෙනවා. ඒ ඥානරාම සංසේ දෙවාරක් මට කියලා තියෙනවා. මම කිව්වා ඔය ගිහිල්ලා අම්මගේ මරණට ගිහිල්ලා ආවට පස්සේ මම දැක්කා මං හිතන මම තේරම කරන්න ඕනේ. මම ඒකට මොනවා කරන්න කිසිම බැනර් එකක් අත්දාලා නැහැ. කිසිම වෙලාවක කුර කොටුවක් අක්ක කොක්කරක් කපලා ඉල්ලලා නැහැ. විශාල සෙනඟක් හිටියා. කිසි කෙනෙක් පරකට කතා කරන්නේ නැහැ ලොකෝ එකේ කවුද ස්තුති කරන්නේ කියලා ගමේ ගාම සේවක කතා කරා. මම මේ අම්මා මරණට යවලේ අම්මා වුණාට ඔක්කොගේම අම්මා ඉතින් අපි වැඩ ඉවර කරන්න හදනවා කිව්වා ඉවරයි මම කට්ටිය ඔක්කොම අඬාගෙන ගියා ඉතින් සෝනට මං ආවා ඉන්නේ ආපස්සේ ලොකු සනට කොහොමද කරේ මං කොසාවන්නේ කවම දායකත් මොනම සංවිධානයකවත් ඔය විදිහට කරන්නේ නැහැ ඊට පස්සේ කිව්වා නම ඔය නම මෙහෙ කරන්න තියෙන ටික කරන්න මේ කටයුතු කරනකොට ඔබ ඉපේ වෙනවා මාත් ඔය ඉතින් ඔකට සම්බන්ධ වෙලා තමයි හිටියේ මෙතන ඉගෙන කතා කරේ මම මොකද යන දවසේ මම ඉතාම දුකී දායක දුක්ඛිත වෙලා අඬ අඬ ගියේ මම වැඩිච්ච ගමන් මුත් යනකොට මොකද ඒ කටයුතු තේරෙම නිකන් මේ ජීව බලකෝවන්නේ කියන උනාගේ ලස්සනට කටයුතු වෙන බලන්නකොට තේරෙනවා හරි පදමකට යනවා මම අත දැම්මනවා අනන්ත පුළුවන් ඇමිලක් නෑ යනවා ඒ වගේ මම බලාපොරොත්තු වෙලා හිටිය තුන් හතර නමක් සංඝයා වහන්සේලාදී හම්බෙන්නේ දීගාලේ කරන්න බැරි නම කරිස්තුමද ලුකුසාට වන්දනා කරන්න කියලා එළ මෙන්න මගේ දොරටම තට්ටු කරලා කියනවා මේ හවල හම්බෙන්න පුළුවන් කියලා මම ලොකුසන්ට ඉඳලා තමයි ආශ්චර්යයි මේ මම මේ දවස්වල මේ අපොයින්ට්මන්ට් දාගෙන ගිහිල්ලා හම්බෙන්න බැරි කට්ටිය එනවා. ඒක තමයි නම ඔය නම කරන්න තියෙන වැඩ ටික මෙහෙ කරනකොට වෙනම එකකට වෙයි කියලා. ඒක අපි සාමාන්‍යයෙන් අර පු탁ජන ගතිය තියෙනකොට හිතෙන්නේ. අපිට හිතෙන්නේ නිතරම මට උනා නැති. මම කෙරුවා ගම මේ උදේ ඉඳන් ඇන්ඩරන කරනවා මට උනා නැති. අපි කාලක් අධික කාලක් 16 අරින්දුවක්වත් ගියේ යුතුකම් බෑනේ. අපිට මෙච්චර තේරවාදී සාධනක මෙච්චර වර්ණ ධර්මයක් හම්බුලා මෙච්චර සම්ප්‍රදායක් හම්බෙලා මෙච්චර දේවල් හම්බෙලා තියෙදි අපි තාම කොච්චර නැහැද අපි කොච්චරක් කරලා ඉවර කරන්නේ ඒ ටික කරනකොට බුදුහාමුදුරුත් එක්ක ඉන්නා වගේ තමයි යම් වෙලාවක හිතමන මට මේ දේ උනේ නැහැ කියලා එනවා මට දැනන එතනින්ම ලයින් එක ගන්න ලයින් එක ගන්න ආයෙත් කොමියුනිකේෂන් එකයි කියන්නේ ලයින් එක තියාගෙන නම් තමන්ගේ කරන්න මේ වීඩියෝ 10000 ගුණයකින් කරපෑ අපි මේ අද කරනවා වගේ දස දහස් ගුණයකින් කරන හැටි මේ අනුන් කෙරේ මුදිතාව ඇති කරගන්නවා. අපි දැනුම වෙලාවෙ මනිනවා. අලුට දෙන්න ඕනේ, අලුෙන් කපන්න ඕනේ, මුට ගන්න ඕනේ. අපිටයි කියන්නේ අපිට තියෙන්නේ අර අම්මා වගේ දීගෙන දීගෙන යනවනම් මේක කියන විදිහට මේ සාමීච ප්‍රතිපන්න ගුණ ඇවිල්ලා ප්‍රතිසංතරය. පිළිසඳරය. මේ පිළිසඳරෙන් තමයි ඇත්තට ඔය කොච්චර ගැඹුරු මේ යලෝකාත්මික ධර්ම නැත්නම් ලෞකෝත්තර ධර්ම ගැන කතා කරත් මේ එදින්දා ඉන්න තන කල කලකමල කලඹිලි නැතුව හැලහැප්පෙන්නේ නැතුව ඉන්න බැරි නම් කවදාකවත් අර ධර්මනේ බැරයි. ඒ දෙක අතර සමතුලිතතාවයක් එන්න නම් මේ රත්තුන්ගේ පිළිගැනීමක් එන්න ඕන. එතනින් එක ভাইබ්‍රේෂන් එකක් එනකොට තේරෙනවා දැන් යන අර පැත්තේ යන්න තමයි. මොනම හේතුවක් නිසා ඕ මේ සිව්පසදායකයන් සමකෝ සිව්පසත් එක ගැටුමක් ආවනම් ආයේ ඉතින් ආය හොදන්න ගුවක් නෙවෙයි හොදන්න උලංගුවක් නෙවෙයි. ඉතින් තන්නේ කර තමන්ගේ වැරද්දට දාගන්න ඕනේ 100 100ක්ම මගේ වැරද්ද. එච්චරම හොඳ වැඩක් නෙවෙයි. නමුත් ඒකෝට සාධනීය පැත්තේ ඉදිරියට එනවා. ඒක ඉන්ටර්නැෂනල් ලෙවල් එකක්. ඉතින් ගියාට පස්සේ ආය ගන්නති සමාජය උනත් එකයි, ගන්නති සංස්කෘතියක් උනත් එකයි. ඒ අර මේසුන්ගේ හැඟුම් තේරුම් ගන්න බැරි නම් ඉතින් කාටවත් කරන්න බෑ. දැන් මේගොල්ලෝ ආයෙන එකක් නෑ. මේ ඊමනම් මෙතනින් මම දැන් කියන කීයද කරලා understand everything I can tell you. just like in Toronto. We are in a discussion, so sorry if we are not translating. ඒකට වෙන මොනක් කියන කරන්න දෙයක් නැත්නම් අපි මෙතන මේ ධර්ම සාකච්ඡාවේදී පින් පින් නොපින් නැත්නම් පින් කරන වීමෙන් ඥාතියින් පින් කරන වීමෙන් සමාප්ත කරන්න මම යොදනවා.